ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ හත්වෙනි දවසේ කියලා කියන්න පුළුවන් නැත්නම් හත්වෙනි දවසේ පවත්වන හත්වෙනි දවසේ දේශනාවක් කියන්න පුළුවන් නැත්නම් අවසාන ධර්ම දේශනාව ඒ සඳහායි අපි දැන් කාලය ලැබිලා තියෙන්නේ ශිරුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතිේසනං පටිච්චලාභෝ ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං පරියේෂණං පටිච්ච ලාභෝ තීති ශ්‍රද්ධා කුජ සම්පන්න පින්වත් අපි ලෝකයේ මේ තණ්හාව නිසා ඇති වෙන ගැටුම් ආරවුල් කලාවික විවාද කියන කෙලවර ඉඳලා පටන් අරගෙන එහෙම නැත්නම් මේ දුක දෙන ඒ කෙලවර ඉඳලා පටන් අරගෙන ඒ ලැබුගින්නක් වටපත් වෙන මේ මහා දුක්කඩක් පටන් ගන්න මේ පුංචි ගිනි පුළඟ පුළිඟුව දක්වා ක්‍රමයෙන් එන ගමනක් මේ දවස් කීපෙදී අපි උත්සාහ කළේ ඒ සඳහා යම් කිසි වේගයක් ආවේගයක් තරහාවක් පටිගයක් අරතරමට ඉදිරි පැති වැඩෙන්න පටන් ගන්නතර පස්සේ දඬු මුගුරු ගන්න ආයුධ ගන්න එහෙම නැත්නම් කලහ කරන පවාද විරුද්ධතා පාන විග්‍රහ කරන ඕන බරුවකට පෙළඹෙන නිසා හිස් වචන වලට පෙළඹෙන ලෝකේ තියෙන ඕන අකුසලයක් කරන පෙළඹෙන මේ తত্ত্বය හට ගැනීමට හේතුව ලෝකයා තුළ තියෙන බය කියන එක තමයි ਸਰවචන්නාංශේ දක්වන හේතුව එහෙම නැත්නම් අනාරක්ෂාව ඒ නිසා යම් කිසි කෙනෙක් තුල අනාගතතාව තියෙනවනම් ඕනම කෙනෙක් ඕනම වෙලාවක මාරෙක් වෙන්න පුළුවන් අඟුලිමාල කෙනෙක් වෙන්න පුළුවන් යක්ෂයෙක් වෙන්න පුළුවන් මිනිමරුවෙක් වෙන්න පුළුවන් බය තියෙන ඕනම කෙනෙක් තුල ඒ වගේ ඒ විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් ඒ නිසා සියලු කෙලස් වලටම සාමූහික නමක් විදිහට සර්වඥාන සම්මිච්ඡ අවස්ථාවල බය සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙකුට බය තියෙනවනම් ඒ මනස ඇතුළ සියලුම කෙලස් සම්පින්දනයක් තියෙනවා. ඉතින් ඒක විස්තර වශයෙන් පේන එක තමයි මේ ද්වේෂී වශයෙන් එලි දකින්න අවස්ථාව මේ කලහ විග්‍රහ විවාද කියලා. ඉතින් ඒකෙදී අර මේ સંદર્ભේ මේ කාරණාව සර්වචනංශ මේ මහා නිදාන සූත්‍රයේ මේ සංග්‍රහ කරන්නේ ඒ වගේම සුත්තිනිපාතේ කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා. එතනදී ඒක පරිප්‍රාජෙක් ඇවිල්ලා සර්වචනංශ විමසනවා ලෝකයේ තියෙන කලහ විවාද වලට හේතුව. කුතුහ පහූතා කලහ විවාදා. ස්වාමීන් වහන්සේ මේ කලහ විවාද හටගන්නේ කොතනින්ද කියලා. එතෙන් සර්වචනාංශයේ මේ කෙලිම එහා කෙලවරයි මෙහා කෙලවරයි සම්බන්ධ කරලා පියා පහූතා කලහ විවාදා කියලා මේ ප්‍රිය භාවයේ තමයි කලහ විවාද වලට හේතුව. නැත්නම් වැඩි සෙනෙහ දබරටයි කියන කතාව. ඒ ප්‍රිය තමයි මෙතන කාමයේ වශයෙන් දක්වන්නේ කාමයේ නිසායි ඒක මේ විපිරියාස තත්ත්වයටපත් වෙලා විපර්යාස තත්ත්වයටපත් වෙලා ආරක්ෂාවක ස්වරූපයෙන් නැත්නම් අනාරක්ෂාවක ස්වරූපයෙන් මිනිස්සු තුළ මේ වාගේ දඬු මුගුරු ගැනීම තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මෑතකදී ඒ ඔය පටහිර තියෙන රටක වෙච්ච සිද්ධියක් සඳහන් කරනවා ඒ මේ චෙකස්ලෝකියාව කියන රටේ එක රට එක රැයට දෙපැත්තට බෙදුණා චෙස් රාජධානිය සහ ස්ලෝවකින් රාජධානිය පහුවෙන්ද ඕදේ වෙනකොට අසල් වශයෙන් මරාගත්තා. මේ ඒ වෙනකන් දෙක එක රටක රාජ්‍ය නායකයකට පාලනය වුණේ පුදුමාකාර බයක හිටියා. ඒගොල්ල පිළිබඳ බයයි. ඉඳලිවලා රාජ්‍ය ප්‍රකාශ කරපු දවසේ පහුවෙන්ද අර එකට කාපු විගු සේරම කාපටා වැටුණා. කාකට වැටලා මරා තියාගත්තා. ඒ මොකද ඉඳලා තියෙන පුදුමාකාර බයකින්. ඉතින් ඒ රටේ මිනිස්සුયો හැම කෙනෙක් දිහා බලන්න පුදුමාකාර සැකයකින් මේ මාංශ ඔත්තුකාරයද දන්නේ නැහැ, බෝම්බයක් පල්ලලා ඉවිල්ලා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා පුංචි හරි සැකකටයුත්තක් තිබුණොත් බලබලා ඉන්න වහම මරලා දාන්න. ඉතින් අරම තමයි අර බය කියන චෛතසිකය මිනිස්සයා මිනිස්සෙක් කරනවා. ආයේ අර බුදුම ස්වාමීන් වහන්සේ බුදුම කතාවක් කියනවා මේ පුරුකම නෙවෙයි නිකන් මුලකටම වගේ අදාළ කතාවක් මේ බුරුම රටේ කුල ભેදේ නෑ ආ ಜಾති තියෙනවා බුරුම ජාතික, ශාන් ජාතික, කයින් ජාතික, කචින් ජාතික කියලා ජාතික වෙනස්කම් තියෙනවා. ඒකදී පහළ බුරුමේට අයිති කොටසක් තමයි බුරුම ජාතික ඉන්නේ. ඒකට තමයි දැන් බලය පාවිච්චි කරන්නේ රැංකුම් ප්‍රදාන කරගත්තා. ඉතින් ඒ රටේ මිනිස්සු අර ඉහළ බුරුමේ ඉන්න කට්ටියත් එක්ක එක රට වුණාට එච්චර මේ විශ්වාසයක් නැතිලු. ඉතින් මේක ගණන් ගන්න නැතුව විශ්වවිද්‍යාලෙදී දෙන්නේ යාළු වෙලා ඉහළපුරු මෙක්කනයි පාළපුරු මෙක්කනේ විවාහ වෙලා තියෙනවා. ගහලා බොහොම ජයට විවාහ කටයුතු කරනවලු. අසල්ලාසියන්නේ මේක රුස්සන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ගිහිල්ලා අර දෙන්නට කේලම් කියලා තියෙනවා ඉහළපුරුමේ මේ භූණියන් වලට ප්‍රසිද්ධයි. මිනිස්සු ඒකුත් විද්‍යාව ගන්නවා කියලා පාළපුරුමේ දොස්තර මහත්තයා කියලා දෙනවා. උඹේ ගෑණි මායාකාරියක්. මොන જાතියක් කරයි දන්නේ නැහැ. මේ මොකද අපෙන් සමාගත්තෙත් මේ මායාවක් කරලා ඒ නිසා බේරෙන්න බලපන් කියලා. ඊට පස්සේ ගෑනින කතාව කිව්වලු කිව්වලු මේ මිනිස්යාගේ අන්තිම කොඳුයට පෙළ අන්තිම පුංචි වලිගයක් වගේ එකක් තියෙනවා. මනුස්සයාට නිින්ද කියලා කොට බලපන් කියලා. ඒකල කිව්වලු මේ මිනිස්යාට මේ තද බල අමානුෂික මේකක් තියෙනවා. ඒ නිසා පරිසංගල හිටපන් මෙයා ඉඳපු ගමන් ඒ වගේ පෙරලෙන ගතියක් තියෙනවා කියලා හැම වෙලාවෙම මේ දෙන්නට දෙන්න කොටවලා තියෙනවා. ඉතින් අර අර මිනිස්සයා ඉඳලා තියෙනවා මේ මන මේ Tamangeම ගෑනි මේ කසාද බඳපු ගෑණි කොයි වෙලාවක හරි Tamanට එක්කෝ මේ මල් පැන්නුමක් කරાવી ඉරි පැන්නුමක් කරાવી යන්ත්‍රයක් දමාවි කියන සැකේ. ගෑණි බලන්න ඉඳලා තියෙනවා කොයි වෙලාවක හරි මනුස්සයාට තේරෙන්නේ නැතු වෙන අතගාලා බලන්න වලිගේ කොන සීනවා කියන්නේ. කොහොම ඉන්න වෙලාවක මේ මනුස්සයා මේ මනස දින්ද ගිහිල්ලා කියලා හිතන වෙලාවක මේට අර දාලා පලිය කොන තියනවා කියලා බලනකොටම කොට්ටයට පිහියක් තුනලු ගත්ත ගමන් කැපුවා. මහත්ය පුජයන තියෙන කොයි වෙලාවෙත් මේ ගෑන මොනවා හරි විකෘති වැඩක් කරුවොත් සලකන්න බලන්න බෑ කපලා තියෙනවා. ඒ මහත්ය නෝන මහත්ය කැපුවා සීතින සැකය මේ මරණ දඬුව. නමුත් මේ දෙන ඉතෙක් කල් ගත කරපු ජීවිතය නිසා උසාවියේ ජීවත් කවුරක්වත් පිළිගත්තේ නැතුළු මේ මහත්ය මේ යන්නේ මැරුවයි කියලා. නමුත් රහත්තු කොනවා කරුවක්වත් මේ මනුස්සයාට හස්සේ තේරලා තියෙනවා මිනිස්සු කියපු කතාවක් නිසා ඇතිවෙච්ච අනාරක්ෂාවදී මම හැමදාම බුදියලා තියෙන පිහියට තියාගෙන කවදා හරි විකෘති රංගීමක් ආවොත් මම මරනවා කියලා හිතාගෙන අවාසනාවට මේ දේ සිද්ධ වුණා ඊට පස්සේ යාට තේරෙනවා මම මේ මේ අහිංසක ගෑණියක් නැතුවේ කියලා පස්සේ දවස් හතේ දාන දීලා අර මිනිහව ළඟට ගිහිල්ලා වහබිල මිනිහක් නැල්ලලා ඉතින් සායර කියනවා මේ වනේ දෙන්නේ මැරුණාට පස්සේ තමයි අපි මේ අනාරක්ෂාව පිළිබඳව වෙන්න පුළුවන් විකෘතිය දකින්නේ. නමුත් මේ දෙන ජීවත් වුණත් මේ අනාරක්ෂාවට හිටියානම් ජීවිතකම දහයේ පිච්ච පිච්ච තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ අනාරක්ෂාව තියෙන තාකල් ඒ දින කොච්චර උගත් උනත් මොන දේවල් හම්බුණත් දෙන්න දෙන්න කියලා තියෙන පුදුම බයකින් ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා අද ලෝකේ තියෙන දැන් අපේ ලංකාවේ යුද්ධ ඉවර වෙන්න ඉස්සෙල්ලා කොයි වෙලාවෙ බෝම්බයක් කියයිදන්නේ කොයි රාජ්‍ය නායකයම රාජධානි නිසා පුදුමාකාර බයකින් තමයි ගත කරේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකම් ස්වාම පුරුෂයා යුද්ධෙට ගිහිල්ලා එනකම් පුදුම බයක්. ඉතින් අපේ පැත්තේ ඒ විදිහේ බයක් තිබුණාට ගියේ දහුණේක බයක් තිබිලා තියෙනවා දෙමළ චංකාව අතර අවුරුදු 20කින් ඒ 20 ගා 20කට වැඩි කීයකට කීතු ප්‍රමාණයක් ඒ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒ නිසා ඔය යුද්ධේ හමාර වෙනකොට දෙමළ මිනිස්සුන්ගේ දෙයටම පුළුවන් අය පිටරට ගිහිල්ලා මක්කමක් ඉගෙන ගත්තට සම්පූර්ණ අධ්‍යාපනය කාබාසිනිය වෙලා දෙමළ විශේෂයෙන් දෙමළ ජනතාවගේ ඊට පස්සේ අර බාල වයස්කාරෝ යුද්ධයක් ගෙනියනවා ඒ නිසා ඒ යුද මානසිකත්වයට තමයි ඒ කාලේ ඉඳලා තියෙන්නේ ඉතින් දැන් අපිට ලංකාවේ ජනතාවට එච්චර බයක් වෙන ප්‍රශ්නයක් නැහැ අපි යුද්ධ දිනුවයි කියලා හිතනවා බය එහා පැත්තේ එච්චර වැඩෙනවද කියන කොයි වෙලාවෙ මේ පැත්තේ ප්‍රශ්නයක් මතුවේද කියන බැරි තරම් අනිශ්චිතතාවයක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ අනාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ නිසා අපි මේ හිඳුවර කතා කරමින් ඉන්න එකනවා කොයි මොහොතක සැකකාරයේ ඔත්තුකාරයේ අතුරේ පුණ්‍යකාරයේ කියලා කල්පනා කරයි දන්නේ කල්පනා කරුවට පස්සේ ඔය කල්පනා මේ කොරස් කටේවත් අත දාගන්න බෑ ක්ලොක් වෙච්ච ගමන් මොනවා කොහොමද ගන්න. ඒක නිසා මේ අනාරක්ෂාව නිසා ආරක්ෂක කියන වචනේ පාවිච්චි කරන්නේ ආරක්ෂක අනිත් පැත්ත තමයි ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනාරක්ෂාව අපිව නිතරම තවනවා අර විදිහට මිනිමරුවක් කරලා වහකණ එක වෙනම කතාවක්. නමුත් මේ අනාරක්ෂාව ජීවිතේ හැම වෙලාවෙම මේ පුද්ගලයා පුදුමාකාර මේ භව සම්පatti මොනවා හම්බුණත් දුකසේ ජීවත් වෙනවා. ඒ නිසා මේ ආරක්ෂාව ගැන කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ ලෝකේ ඉන්න මොනම කෙනෙකුටවත් මොනම ආකාරකින්වත් ආරක්ෂාව දෙන්නේ මේ පසුගිය කාලේ ඇති වෙච්ච රාජ්‍ය නායකයන් මරලා දාපු ක්‍රමවල දිහා බලනකොට මේ සිවිල් රැසියෙකුට තියා රාජ්‍ය ආරක්ෂාව සහිත රාජ්‍ය නායකයෙකුට මොන විදිහකට ආරක්ෂාව දෙන්නේ. ඒ ආරක්ෂාව යම් කිසි එවැනි භයානක දුකක් දෙන මේ ආරක්ෂාව අනාරක්ෂාව කියලා ගනිමුකෝ බය කියලා ගනිමුකෝ ඒ බයට හේතුව තමන් මොනවදෝ මේ ලෝකයේ උපදීන් භව සම්පatti කාම සම්පatti වගේ තමන්ගේ රට මගේ ආගම මගේ ජාති කියලා දැක්කිසේ ප්‍රතිග්‍රහණය කිරීමයි බුදුජානනාංශය දකින්නේ. ලෝකේ මොනවා හරි වස්තුවක් භව සම්පත්තියක් උපදියක් දැඩිසි අල්ලගත්තට පස්සේ තමයි යාට මේ බය පිළිබඳ ප්‍රශ්න එන්නේ. ඒක නිසා පුංචි දරුවන් තුල එහෙම බයක් වෙන ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද ඒගොල්ලෝ එහෙම මොනවක්වත් අල්ලගන්නේ. නමුත් මේ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ එන්නේ මොන හරි ක්‍රමයක් නිසා මේක මගේ කියලා අල්ලගත්තොත් ඒ අල්ලා ගැනීම නිසා අර බය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා ඒක නිසා මට මතකයි මුල්ම ගිය භාවනා එකේදී ඉන්දියාවෙන් අපු මුනිසජීතුමා තමයි ඒක මෙහෙ වැව්වේ ඒ පුත්‍රයා කිව්වා මේ එතකොට මම හිතන්නේ නිල්ල බහතංග කච්චිලා ඇස් වෙලා කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙහෙම කවුරු හරි නෝ උදව් කරන්න කියලා ඊට පස්සේ තුමා කිව්වා ඇත්තටම මේ වගේ තැනකදී මේ භාවනා කළ මිනිස්සුගේ බය නැති කිරීම සඳහා කරන දෙයකට පුළුවන් තරම් ඉතින් කටද ගන්න වීදම් කරන්න ඕනේ මම පිටරට යන කෙනෙක් ඇමරිකාව වගේ යන කෙනෙක් මම දන්නවා ඒ මිනිස්සෙන්ද සල්ලි ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න ඒ මිනිස්සු ආදායම් බද්දට අහු වෙයි කියලා බයයි යාළුවෙක් නෑදෑය කියලා ණයට ඉල්ලයිද කියලා බයයි ජීවෝ කඩයිද කියලා බයයි බැංකුවට දාන්න බයයි බද්දට අහු වෙන නිසා ඒ මිනිස්සු නිසා කොට්ට මහගෙන කොට්ට ඇතුලේ සල්ලි දාගෙන මෙට්ට පහකට මෙට්ට ඇතුලේ සල්ලි දාගෙන මේ කොට්ට මෙට්ට සල්ලි වලින් පුරවන්න පුතින හැබැයි නිින්ද නම් යන්නේ නැහැ. ඒ තරම් බයෙන් ජීවත් වෙන්නේ ඒ මුදල් ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ මොකද මේ මේක අප්‍රිය දායකයකට යයි කියලා. මට අකමැති කෙනෙක් මේ සල්ලි ගනී කියන බය. එනිසා පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව අනාරක්ෂාව වැඩි වෙනවා. ඒ පරිග්‍රහය වැඩි වෙන්න වැඩි වෙන්න ආසන්න කරන්න බුදුහාම පෙන්වන්නේ අජෝසනය. ඒ දෙයට අර ජවලයක් වාගේ බහිරවෙක් වාගේ බැහැගෙන අල්ල බදා ගන්න. මේ මේ මම උපයාගත්තදී මගේ දේ අනු හා සාධාරණ නොවීම. එහෙම නැත්නම් මෙනි බැස ගැනීමට හේතු වශයෙන් පෙන්වන්නේ මතුරුකම මච්චරිය තම වස්තුව අනුන් හා සාධාරණ වෙනු දැකීමට අකමැත්ත. ඉතින් ඒ නිසා ඒ ඉස්සරහට යන්න යන තේරෙනවා තමන් මහන්සි වෙලා උපයාගත්ත වස්තුව ඒකේ තියෙන උපයීම සඳහා Taman ගත්ත ප්‍රයත්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නා කැමති නෑ ස්වභාවයෙන් කාම වස්තුත් එක්ක බලනකොට ඒක මේ ආවට ගියාට වේදන් කරන්න කාට කාටත් දෙන්න ඒ නිසා ඒක නා ඒකට මාසුරුකමක් උපදවනවා අන්සතු වෙනවට කැමති නෑ ඒ නිසා තමයි ආයේදී අර බාහිර වෙක් වායේ ගෙවලෙක් වාගේ අල්ලබදාගන්නේ ඒ තද අල්ලගැනීම තමයි බය එන්නේ බය වීම නිසා තමයි ඒක නයි දුක ගන්න අර වගේ අනාරක්ෂක තත්ත්වවලට යන්නේ. ඒ නිසා මේ මසුරුකම පිළිබඳව බුදුජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ චන්දරාගේ ඊටාත්ම දැඩි කාමයටත් වඩා දැඩි එහෙම නැත්නම් ආශාවේ දැඩි ආශාවක් තියෙන කෙනාට තමයි මේ මසුරුකම එන්නේ. ඒක අනෙක් පැත්ත අපි දන්නවා දානේ කියලා. දානයකටවත් දෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරනවා ඒ මනුස්සයා මේ හැම වෙලාවෙම යමක් එකතු කරනවා වැඩි කරනවා කියන පැත්ත මිස බෙදනවා අඩු කරනවා කියන එක දන්නේ. අංක ගණිත ක්‍රම හතරෙදී එකතු කරනවා වැඩි කරනවා. බෙදනවා අඩු කරනවා. ඒ මසුර ගණනේ ගණ 50යි දන්නේ. එකතු කරන්න වැඩි කරන්න දන්නවා. කවදාවත් අඩු කරන්න බෙදන්න දන්නේ නැහැ. ඒක ඔය මේ ජනනාසී ඉන්න කාලේ හිටපු ඒ ආනන්ද සිටුවරය කතාවේ පෙන්ලා දීලා තියෙනවා. ඒ මනුස්සයා විශාල බෞද්ධලයක් සහිත බුදු රජුරන්ගේ සීතු දනතර දිනු කර දෙනාගත්ත කෙනෙක්. එයාට එකම පුතා ඉඳලා තියෙන්නේ. ඒ පුතා මේ ළඟ තියාගෙන නෑද ඉස්සරහා තියන පුළුවන් තරම් ඒ පුතාට උපදෙස් දෙනවලු මූලධන කියන පුතාට පුතේ මේ වේයාදීහා බලපං එකක් මේ කුංචි සතා දවසක තමන්ගේ ඔළුවට තරම් තරම් පුංචි මැච් එකක් ගෙනාවට එකතු කිරීමේ වටිනාකම කොච්චරද කියනනම් අන්තිමට හුගහ බැඳලා පස්සේ ඇතිකුවක් කඩන්න බෑනේ. ආහන්නේ වේයගේ වැඩ කියලා බලපං. ඒ වගේම මීමැසදියා බලපං. ඇඟට තේරෙන්නේ නැතු වෙන ගමනකට ගිහිල්ලා උගුරට පැණි ටිකක් බීලා වෙලා අරාගපැසේ පරාගටියක් කරගෙන වෙලා වද හත බදිනවනේ. හැමදාම වැඩනේ. ගීත ඇඳනකම් බැන්නේ. ඒ නිසා ඒ විදිහට එකතු කරන්න බලපං. මේ ලෝකේ ඉතාම දුර්ලභව ඉන්දියාවගේ රටවල පාචන අංජනම් කියලා. ඒක ආදන්නේ බොහොම අමාරු බෙහෙත්චාචිකතු කරලා ඒ අංජනම ගන්න කුරුළු 30කින් අරගෙන ඇස්බැම්මේ ගන්න. ඒ ඒ තරඟව ගණන් බෙහෙත් කරාම්ලා කොමනසෝ විතරයි. ඉතින් මෙයා කියනවා ඒ වුණත් කුරුළු 30කින් අරන් ගෑවත් අංජනම ගෙවෙනවා. ඒ නිසා පාවිච්චියට ගියොත් ගෙවෙනවා. එකතු කරන් ඉගෙන ගන්න කියලා අර පුතාට දිගට මේ පාඩම කරනවා. ඉතින් හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා යනවා වස්තු හංගලා තියෙන එක පුතාට දෙන්න බැරුව යනවා. රජ්ජුරෝ මේ බව දන්නේ නැතුව පුතාට සිටු සම්පූර්ණ දෙනවා. ඒ සිටු සම්පූර්ණ දෙනකොට අර මහමිනිහා ආනන්ද සිටුතුමා අර වසුරුකමේ බලවත්කම නිසා ඒ සවැත් නුවර නගර සීමාවෙන් පිට කොටුතාප්පෙන් පිට වසල ගමක නැත්නම් අහිකුන්තික ගමක අහිකුන්තික අම්මා කෙනෙක්ගේ බඩේ උපදිනවා. ඉපදිච්ච දවසේ ඉඳලා ඒ අහිකුන්තික પરම්පරාවට ඛණ්ඩ පොඬ වැටෙනවා. වතුර ටිකක් නැහැ ඛණ්ඩ පොඬ නැහැ. ඉතින් නායකයා කල්පනා කරලා බලන රටේ දුර්භික්ෂයක් නැහැ. නමුත් අපේ පිරිසට ඉස්සර වගේ මේ හිඟන්වන් හම්බ වෙන්නේ. පස්සේ ඔක්කොම අභිරුද්ධ ආවට පස්සේ ආ කියන අපි කොටස දෙකට බෙදෙමු. දෙකට බෙදිච්චාම දෙගොල්ලටම එක විදිහේ මේ වගේ කරදරයක් වුණාද නැත්නම් කට්ටියකට හරිනවද කියලා බලමු කියලා උපක්‍රමයක් විදිහට කණ්ඩායම් දෙක දෙකට බෙදෙනවා. දෙකට වෙච්චාම අර බඩදරුවම්ම ඉන්න පැත්තට කණ්ඩ බොන්න හම්බ වෙන්නේ. බෙදිච්ච අනිත් පැත්තට කණ්ඩ බොන්න හම්බ වෙනවා. ඒකට තේරුම් ගන්නවා මේ පැත්තේ කාල කණින් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ල දෙකට බෙදෙනවා. දෙකට බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න බෙදෙන්න අම්මා කොටුවෙනවා. කොටු වෙන්න කොටු වෙන්න අම්මගේ බඩ මෝරනවා. අන්තිමට වැහින් එළවෙනවා. ඔබ නිසා තමයි මේ අපිට කන්න බොන්න නැත්තේ ඵලයයි යන්නේ. අම්මට ඇත්තටම මේ බඩදරුවා මම මොනකොට කිරිමව්වරුන්ගේ සහාය අවශ්‍ය වෙලාවක් කරන්න දෙයක් නැහැ අන්තිමට කොහොම හරි කරලා විලිලාලා දරුවා වදලා බලනකොට ඒ දරුවාගේ ඇහැ තියෙන තුනක ඇහැ නැහැ. කන තියෙන තුනක කන නැහැ. මා විරූපී දරුවෙක් වදලා. බොහෝම සුපාරේ. ඊට පස්සේ අම්මා දරුවෝ අරගෙන ගියොත් මේ හිඟමනේ දකින්න දකින්න මිනිහා බයිනවා මේ කාලකන්ණිය උදේ පන්දර ගේන්න එපා ගෙනවොත් අපිටත් මුස්පෙන්තු පලයි යන්නේ. ඒ මොකද කරන්නේ? දරුවෝ දාල ගන්නත් බෑ. ඉතින් අන්තිමේ දරුවට යන්තම් ඇවිදගෙන යන්න පුළුවන් නේද? ඔබ කතා කරලා කියන පුතේ උඹ නිසා මම විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. ඒ වුණාට මට මේකේ ප්‍රශ්නයක් නෑ. නමුත් උඹයි මා එකට හිටියයි කියලා කිසිම ලාභයක් නෑ. ඒ නිසා උඹත් මුල් කට්ටක් හරි අරගෙන මොකක් හරි අරගෙන ගියක් ගානින් ගා කාලා. යැපෙන්න බලපන් කියලා දරුවට හිඟමක් පුරුදු කරනවා. ඉතින් මේ දරුවා දවසක හිඟමන් කරගෙන යනවා අර හිටපු සිසුපන්තුල තියෙන වීදියට. යනකොට දැන් එතන සිසුසන්සෝ කරන එක පුතා මූලධන සිටුවරයා. ඒ සිටුවරේ ඇවිල්ලා මේ මුර පොළවල් පරීක්ෂා කරන වෙලාව. කාවල් කාරෝ කාවල් කාමර පරීක්ෂා කරන වෙලාව. එයත් එතකොට පාරායින තියෙන මුළු කාවල් කාමරේ ගාවේ ඉන්නවා. අර දරුවා මේ පැත්තෙන් අනේ හාමිනේ අනේ අප්පුහාමි අනේ නිලමේ කික ඉංගි ගංගිය හතෙන්ට එනවා බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ ඉංගි ගංගි ගංගි ආනන්ද හැමදෙත් එක්ක එනවා මෙහෙම එනකොට අර දරුවාට ගේතු ළඟට ගිහිල්ලා කවල් කාමරේ ඉන්න මනුස්සයද කියලා අනේ මට කීයක් අත ලැබෙන්න කියනකොට එයා දකින්න එයාගේ බොස් එනකම් මුලදන සිටුවරේ ළඟට එනවා. උදේ පාන්දර මේ දරුවෝ දැක්කොත් එහෙම කියලා අරලයට දෙයක් ගහපුවම කාණු ගැටලා ඒ ළමයා අඬනවා. ඒසොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ. එළ බුදුරජාණන් කවදාකවත් නැතුව පිටිපස්සෙන් ආනන්දහම ගොඩියක් බලන. බුදුරජාණන් ඉස්සරහට බින්ද පාත යනකොට එමෙ හැදිලා බලන ගතියක් සම්මතිය නැහැ. ආනන්ද සාංශි දැනගන්නවා කර කරද දැක්කම ඉස්සරහට ගිලා යනවා අවස්ථා ස්වාමීන් වහන්සේ මොකද්ද කෙරෙන්නේ. ඒකට අර දරුවා පෙන්නනවා. ඒ දරුවා උදේ පාන්දර බඩගින්න ඇවිල්ලා ඉඳා කාලා ගහලා කුටි කාලා වැටිලා අඬනවා. ඊට පස්සේ ආනන්ද ආමතු එතෙන් යනකොට බින්ද පාත මෙතන ආව පිරිමි කීප දෙනෙක් ඇවිල්ලා ළමයා පාර කරනවා. අරගෙන වුණාට පස්සේ මූල බුදුරජාණන්සේ කියනවා පුළුවන් නම් කවුරු හරි කියලා මූලධන සිතුවරට පොඩක් කතා කරන්නේ. ඉතින් දැන් මේ සංගතිය නිසා මෙතන දැනගෙපිටු. කාදා සර්වචනදීම පාරමැද මේ කටයුතු කරන්නේ නැහැ. ඉතින් අර දරුවා ඒ පැත්තෙන් අඬනවා. ඉන්න පාට බෙදන්න ආපු මිනිස්සු ලෑස්ති වෙනවා. යටුවචාරින් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ වෙනද නැති මේ විලෝප නිසා අබෞද්ධයොත් වැරදි වන්නේ දෙන්න ආවයි කියලා. ඉන්න වෙලාවේදී මූලධන සිටුවර අමතලා බුදුරජාණන් සාහන මේ දරුවා අඳුරනවා කියලා. ඉතින් මූලධන සිටුවරට තේරෙන්නේ මේ මොන මොන දෙයක්ද මේ වෙන්නේ කියලා. මොකද මේ සිටුවර කවදාකවත් බුදුහාමරට දාන දීලත් නෙමෙයි තාත්තගේ පාඩම තමයි දන්නේ. එයා දන්නේ එකට කිරීමයි වැඩි කිරීමයි විතරයි. බෙදීම අඩු කිරීම දන්නේ නැහැ. එයා හිතුවා මේකට තමයි මේ බුදුහාමරට බක් කොක්කක් අයින් හදන්නේ කියලා කිව්වා මම මේ ළමයා දන්නෙත් නැහැ මට මේක අදාළත් නැහැ. හොඳයි බුදුරජාණන් වහන්සේ මම මේ අදාළ භාවයේ සෝ දන්න බව ඔප්පු කරොත් බාර ගන්න කැමැතිද කියලා. මුලදන් සිට වලට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද ගහ කඩෙන්න හදන්නේ කියලා. එයා නුරුස්නා ගති පාන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔබේ මිය ගිය තාත්තා අරමසට හොඳටම කියන කියනවා මේ කොහොද යන වසල්දාරුවෙක් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ මේ සෙනගේ ඉස්සරහා මේ මොකද කරන්නේ කොහොමද කප්පිලි ගන්නේ ඊට පස්සේ බුදුසෙන් සලාම් කළා කියනවා මම මේක ඔප්පු කරලා පෙන්නන්න කියලා ජාති ස්මෘති ඒ අදිෂ්ඨානයක් කරනවා මේ වසල දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙන්නේ කියලා. ඒකට ඒ දරුවගේ ඇඳිල්ල නැතිව කොහොම තෙදක් ඇවිල්ලා උසහාට කතා කරලා කියනවා අනේ පුතේ මේ මේ මම මැරෙන වෙලාවේ මගේ වස්තු බුදුලි තියෙන තැන කියා ගන්න බැරුණානේ කවුරු හරි අඳ ගන්න වශයෙන් මේ හතර පොලේ මම වස්තු තියෙන තැන පෙන්වන්න කියනකොට මොකදන සිටුවරට ලොකු ප්‍රහෙලිකාරපත් වෙනවා මොකද එයා පමණයි දන්නේ තාත්තගේ බුදේ දීලා නැහැ තාත්ත ධර්මය. රජුරෝ සිස්සංසර දුන්නට තමන් දැන් කරන්නේ එදිනෙදා රෝල ගෙනියන එක විතරයි. වස්තු සියනකම ගන්න. දැන් මේ දරුවා වස්තු වෙන්නුවොත් ලොකු ලාභයක්. නමුත් සෙනගී ඉස්සරහ තාත්තා බව පිළිගන්න උනොත් විශාල පාඩුවක්. ඊට පස්සේ අර දරුවා අනගහන කිල්ල වාහකට හතර යටම තියෙන වස්තු 80 කියලා තනේ එළියට අරගන්න. ඉතින් අරගත්තට පස්සේ දැන් පිරිසටත් මුලදන සිටුවරයටත් කාරණේ පැහැදිලි වෙලා බුදුජාණන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරනවා මේ මසුරුකමක තියෙන මහාමනුෂ්‍යයා කියු දේ නිසා දරුවක් ගන්න දානයක් දෙන්නේ නැහැ මේ මසුරුකම නිසා ඇති කරගන්න දේ පුතානත් පුත්තානත්ති ධම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝද පුත්තා කුතෝධනං කියලා. මේ බාල අඳ බාල ජනතාව මට දැන් මූලධන සිටුවරයට මූලධන කියලා පුතෙක් ඉන්නවා කියලා හරියට ආඩම්බර වෙනවා මගේ පරම්පරගෙන පුතෙක් කියලා. ඒක මට 80 කියලා ධනෙ තියෙනවායි කියලා හරියට ආඩම්බරලා ඉන්නවා පිනක් දාමක් කරන්නෙත් නැහැ අනුන්ගේ හොඳ සුදු විදියක් බලන්නෙත් නැහැ. උත්තාමත්තේ ධනම් මත්තේ ඉති බාලෝ විහඤ්ඤති. මේ විහඤ්ඤති කියලා කියන්නේ අමතර දුක් ගන්න. අත්තයි අත්තරුණාත් මේ එකෙකුට එක මෝල් වහන්සේ කෙනෙකුට තේන තමන්ට තමන්වත් නැති බව. මොන පුතුද මොන ධනෙද කියලා. ඉතින් ඒ දේ ඇහෙනකොට මූලධන සිටුවරට දෙලෝ රත් වෙනවා මේ මගේම තාත්තා නේද මගේම මේ කාවල්කාරයෙන් ගුටි කාලා කානුවල සිට දරුවා නේද ඒ අද තමන්ගේම සිටිමතුරු ගාවට ඉඟා කණ්ඩායම ගුටි කරා ඒ නිසා එතනදීම තීරුම් අර ගන්නවා මේ ධර්මයක් ආගමක් සදාචාරයක් පරලොවක් ආධ්‍යාත්මයක් නැතුව ජීවත් වෙන ජීවිතේ කොතනින් කොයි වෙලාවෙ කෙලවර වෙනවද දන්නේ තමන් හම්බ කරගත්ත වටිනා ධනයවත් ප්‍රියදායාතය දෙන පුතාට කියලා මැරෙන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ තරම අනාත්මයි මේ ජීවිතේ. ඒ නිසා මූලධන සිටුවරයා බුදුජාණන් වහන්සේ පාමුල වැටිලා අනේ ස්වාමීන් වහන්සේ වා බුදුන් ධම්ම සංඝ සරණ ගිය උපාසකෙක් කොට ධර්ම තේක්වා කියලා කියනවා. නමුත් බලන ඉන්න කටට ඒක ලොකු ජවනිකාවක් වෙනවා මේ සංසාරේ සජීවි ජවනිකාවක් මේ ලෝකේ හැටි. නමුත් බලාගෙන ඉන්නකොට තේනවා මූලධන ශ්‍රේම ආනන්ද සිටුවරයට ආත්ම දෙකක් බුදුන් දකිනවා. නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ දෙවෙනි ආත්මෙදී මන්දබුද්ධිකයි දුර්වලයි. ඉතින් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා බණ කිව්වා තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මසුරුකම කරනකට කරන වෙලාවට හිතෙන්නේ මට හම්බෙච්ච දේ මගේ වස්තුව මොකද ඒව පිළිබඳව මම අනුන්ට නීති දමා මොකද කියලා ඒවට බහැගෙන ඒව අල්ලා බදාගෙන ඒ නිසා ආරස්සාවක් හදන රණ්ඩු සරුවල් කරාට මේ මසුරුකම ඒ මිනිස්යාට මසුරට තමන් තමන්ම තමන් හොරෙක් වෙනවයි කියලා අතුවව සඳහන් කළා. තමන් හම්බ කරගත්ත දේ තමන්ම වැඩ ගන්න නැතුව හොරකම් කරගන්න මිනිසෙක් වගේ. ඒ නිසා මේ මසුරුකම ළඟට එනකොට තණ්හාව නිසා පටන් ගත්ත දේ ලෝභයටයිද ද්වේෂයටයිද කියන දෙක මැද හිටිනවා. අසුරකමට එනකොට ලෝභ පැත්තටත් කර ගන්නවා, ද්වේෂ පැත්තටත් කර ගන්නවා. අකමැති කෙනෙකුට වස්තුව ගියොත් ද්වේෂයට යනවා. කැමැති කෙනාට යන ගතියක් කොහොම අඩුයි. ඒ නිසා මේ මසුරකම නිසා මේ පුද්ගලයා විඳින කරදර වලට හේතුව ඒ මූලික තණ්හාවමයි ඒ මසුරු ගතියට සර්වඥාසේ පෙන්වන්නේ මේ පුදුමාකාර තියෙන මේ ආශාව චන්දරාගය නිසා දානෙට අකමැතිකම අන්සතුම් සමග සම වස්තුව බෙදා හදා ගන්න තියෙන අකමැතිකම නිසා ඒ චන්දරාගය අන්තිමට කැටි ගහනවා මිදෙනවා මසුරුකමක් විදියට ඊට පස්සේ මේ මනුස්සයාට බුදුන් පහළ වුණා ධර්මයේ පහළ වුණා සංඝයා පහළ වුණා කවදාකවත් සීලයක් රකින්නවත් කර්ම සහ කර්මඵලය පිළිබඳ ඇදහිල්ලක්වත් කරගන්න හම්බ වෙන්නේ. අනේ ඒ තරම් දුක් වෙන මේ තණ්හාවේ බරපතල අවස්ථාවක් වෙන මේ චන්දරාගය බුදුජානනාංශය පෙන්වන්නේ අනිදිරනේ අල්ලබදා ගැනීම කියන ආශාව. ඉතින් අපි මේ දක්වා මේ ටික දවසින් දවස දවසින් දවස විස්තර කරගෙන ආවා. මේ සඳහා බලපාන්නේ තමන්ට ජීවිතේ සාර්ථකත්වය හරහා ලැබිච්ච ලාභය, සත්කාරය, සම්මානයක් සිලෝකයක් ඇත්තම තමයි මම හඳුන හම්බ කරපු දෙයක් තමයි. නමුත් ඒවා පිළිබඳව මේ විදිහට අල්ල බදාගෙන මම කියාගෙන මගේ කියාගෙන ඊර්ෂ්‍යා කෝධමාන කරගෙන යන පටන් ගත්තට පස්සේ අර ධාර්මික ලැබිච්ච වස්තුව පවා Tamanට විරුද්ධව ක්‍රියාත්මක වෙන නිසා ඒ ලාභය පිළිබඳව වරදවල පිටුව ගැනීමත් ලාභය හරියට යොදලා දාන්න බින්දියදවා ගැනීමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඒකට බුද්ධ ඥානවාසී ඉන්න කාලෙත් දොස් කිව්වා මේ බුදුජාණන් වහන්සේ මේ බණ කියන්නේ බුදුහාමරගේ පාත්‍රය පුරවගන්න මිනිසුන්ට මේ ලෝභ වෙන්න එපා අනුන්ට දීපන් කියලා කියන්නේ තමන්ගේ පාත්‍රය පුරවගන්න කියන මේ සූත්‍රේ පාරණ වැඩක් කියලා සූත්‍ර උගන්වන වැඩක් නෙවෙයි සූත්‍රේ පාරණ වැඩක් කියලා ඕනම කෙනෙක් දොස් කියන එකට සාමාන්‍ය උච්ඡේදවාදියා එහෙම නැත්නම් මේ නාස්තිකවාදියා මෙවැනි දේවල් ඒ සංඝයා විසින් එහෙම නැත්නම් මේ පැවිද්දන් විසින් කියන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නයි කියලා ඒගොල්ලෝ තවදුරටත් දැඩි දැඩි වෙනව නොදෙන්නව නමුත් ඒකෙදී මේ අද ලෝකේ තියෙන ක්‍රමීදියා බලපුවාම මේ වස්තුව සමසේ බෙදෙනවා නම් සමාජය හරහා ඒ සමාජය ආඩ්‍ය වෙනවා සමසේ නොදී නොබෙදී සුළු කොටසක් වැඩි වස්තුවක් පරිභෝග කරන්න යෑම නිසා පංච හටන පටන් දැනට ලෝකයේ තියෙන වස්තුව දිහා බලනකොට ඒ කියලා තියෙනවා මුළු ලෝකයේ සම්පූර්ණ වස්තුවේ 90%ක්ම අයිතිකාරකම කියන්නේ ලෝකයේ ඉන්න 10%ක්. ඒ 10% ඔක්කොම වස්තුව තියාගෙන අර කියන විදිහට ආසාවල් කරගෙන, ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරගෙන, ආරසා පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන අති ඉතුරු 190ක් තරතාවට වෙන්නේ අර ඉතුරු 110 උලා කකා ජීවත් වෙන කරනවා. ඒගොල්ලන් කතාකවත් තැනක ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැහැ, අයිතිවාසිකමක් නැහැ, ඉල්ලා ගන්න කරන්න විදිහක් නැත්තේ. ඒ නිසා ඇතියත්තු මේ විදිහට කටයුතු කරනවා. ඒ නිසා අද එන්නේ එන්නේ එන්නේ ලෝකේ ඇත්තෝ පුළුවන් තරම් ඇති තත්ත්වයක් නැත්තෝ පුළුවන් තරම් නැත්තටපත් වෙනවා. නමුත් ਸਰවඥන් වහන්සේගේ තිබිච්ච ආර්ථික විද්‍යාව ඇතුළත සමජීවිකතාවය තමලක තියෙන්න ඕන අතරම රැලි හඳු කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඒ නිසා කියනවා අලත්තන් යොබ්බනේ ජනං යථර්ම කාලයේ ධනිය ලබන්නේ නැතුව දැනුමක් ලබන්නේ නැතුව වයසකලා භාවනා කරලා මද වයසේදී භාවනා කරන්නේ නැත්නම් ඒ මිනිසයා මහලු කොස්වාලීනිය දිය නැති මාළු නැති විලක් ළඟ බලා ඉන්නවාසේ ජීවිතේ තැවෙන්න වෙනවා. ඒ නිසා සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ හම්බ කරලා ඒක මේ මටය මාගේ කියන හැඟීම දැඩි බහ ඝන බහල වෙන්න දෙන්නට කවුරුත් හදාලා දා ගන්න කතිය තමයි මේ සමජීවිතාවේ තියෙන්නේ. ඒක විශේෂයි පැවිදි වුණාට පස්සේ නැත්තම් ඔය අබිනිෂ්ක්‍මණයෙන් පස්සේ අනගාරික උනාට පස්සේ ඒකේ නා පුළුවන් තරම් උත්සාහ කරනවා ලාභ සත්කාර එනකොට පරිසම් භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා කියනවා යම් ගල් ගුහාවක හරි යම් ගහකට හරි ඉන්නකොට මොනවා හරි ලකුණකින් ඒ ගල් ගුහාවේ හරි ඒ ස්ථානයේ හරි නිදානයක් තියෙනවා කියලා දන්නවනම් රෑ පිටත් වෙලා යන්නේ. රහතක ඉඳපා මොකද ඒක මේ හොරුන්ටයි බහිරවයන්ටයි ස්ථානයක් කරනවා අන්තිමට මේ සාමුදුරන්ට බය මේ මානකම කරන්න හම් වෙන්නේ නැහැ කරදර වෙන නිසා මුඛ්‍ය යන්නේ කියන. සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යන වෙලාවක දවසක ආරයිනේ එවකට පවතින කාසියක් වැටලා තියෙනවා. සල්ලි වර්ගයක් වැටලා තියෙනවා. ඉතින් ඇසේ පහුවෙලා ගිහලා ආනන්ද හම්බුරෙන් අහනවා දැක්කද සර්පයයි. පරිසමෙන්නේ ඒක කියන්නේ මේ කාමේදියා දකින්නකොට සල්ලි වල කියන්නේ කාමේ කියලා ඉදක වෙනසක් නැහැ. සල්ලි පාවිච්චි කරනවා කාමේ පාවිච්චි කරන එක ගන්ස පාවිච්චි කරන්නේ ලාභ සත්කාර. ඉතින් ඒක දැක්කට පස්සේ සර්පහිසක් ළඟින් පය ඇදගන්නේ කොයි ආකාරයකටද ආන්නේ තරම් ඉක්මනට ඉතින් අයින් වෙන්න කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ ලාභ සත්කාර සම්බන්ධව ගිහි පිරිසක් වශයෙන් නැත්නම් ගිහි භාවනා කරනකොට කෙනෙක් වගේ සාකච්ඡා කරනකොට ඒ කියන ධර්මතා හරි අමාරුයි Tamange ජීවිතේට ඔය කියන තාලට සම්බන්ධ පැවිද්දෙකුට වගේ පැවිද්දන්ට වගේ චීවර පින්න පාත සේනාද ගිලම්පත් කවුරුවද පුදන්නේ නැහනේ. Taman ඒ ටික හැම කරගන්න වෙනවා. නමුත් කල්පනා කරලා බැලුවොත් අපි ඇත්තටම ධන භාවනා කරන පැත්තෙන් කල්පනා කරලා බැලුවොත් අපිට විශේෂයෙන් වැදගත්කමක් තියෙනවා. කාලය පිළිබඳව. ඒ කාලය අපිට මේ තරම්ම ධන භාවනාවට විඩංගු කරගන්න බැරි වෙන්නේ අපිට මේ බඩ රස්සාව සඳහා රැකියාව සඳහා උච්චය සඳහා ගත කරන්න වෙන නිසා. මොකද අපි රජ පවුල් වල නෙමෙයි කුමන කුමරි පවුල් වල නෙමෙයි අපි දාට හම්බ කරන කන්නේ. නමුත් ඒ හම්බ කරන කන ටිකේ අපි කොච්චරක් මූලික අවශ්‍යතාවයන් සඳහා මහන්සි වෙනවද කොච්චරක් සුඛභෝගීත්වය සඳහා මහන්සි වෙනවද කොච්චරක් පාරිභෝගිකත්වයේ හුදු පාරිභෝගිකත්වයට රට වෙලා නම් කියලා ගත කරනද කොච්චරක් අල්ලපු ගෙදරට පිළිඳ වැඩ කරනවාද කියලා ගත්තොත් පුදුමාකාර ප්‍රතිශතයක් මේ බඩ පුරවන්න නෙවෙයි ලෝකෙට පරකාසට. අනේ එතන තියෙන යෝගා භාවනා කරන යෝගාවචරයට පිරිමහ ගන්න පුළුවන් පැත්තනක් බේරෙන්න මේ ඉඩ පාසු ගන්න පුළුවන් තන. ඒක නිසා තමන් ලද දෙයින් සතුට වීම ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කිරීම කියන මේ ධර්මතාවය නැත්නම් අද ලෝකේ තියෙන අසීමිතව සල්ලි හොයාගෙන යන ජීවිතයක්. ඉතින් ඒ සල්ලි වහන ජීවිතේ Taman සාර්ථක වෙන්න වෙන්න වෙන්න වෙන්න දාස වෙනවා. වෙන්න වෙන්න වෙන්න බර කරත්තක් කරේ යන අදින ගොම්මාල්ලෙක් වගේ කඹරන්න පටන් ගන්නවා. කොතනද සීමා? මොන්නම විදියකින්වත් අමාරුයි. ඒකදී තාමත්ම තාපත්තක් තියෙන එකච්චර කියමන්ට එච්චර හොඳ නෑ. Taman වටකරන ඉන්න මිනිස්සු පුළුවන් තරම් දිලිකලා ගන්නයි හදන්නේ. නෑ බෑ. දරුවෝ අම්මලා තාත්තා ඒක හම්බ කරන මනුස්සයාට මේ මේ මොද ඉඳින්න හදනවා වගේ මොද ඉඳින් නෙමෙයි මේ අඟුරක් ඉනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ මේ පැත්ත මේ පැත්ත දැම්මට හරි අමාරුයි මේ ඇති කියලා කියන්නේ. ඒ නිසා ලාභ ලැබෙන්න පටන් ගන්නතර පස්සේ විශේෂයෙන් මනුස්සයාගේ මානසිකත්වේ පටු වෙනවා. ඒක දිගේ කාගෙන යනවා. ඒක නිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ඒ සන්තුෂ්ඨීතාවයේ පමණ දැන පාවිච්චි කිරීම ඒ පාවිච්චි කරන පටන් අරගත්තාම ඒ පෞල් වල ප්‍රශ්න මතුවෙනවා මොකද හේතුව ඒ අනිකත්‍ය භාවනා කරා නෙවෙයි අනිකත්‍ය ලෝභේ සංසිඳවන්න හදන අය නෙවෙයි ඒ නිසා යෝගාවචරයක ඒකට එන්න පටන් අරගත්තට පස්සේ තාමත්ම ක්‍රමිකව අනිත් අයටත් මේ කාලය හරහා හැසිරීම හරහා ඒ පණිවිඩෙ දෙමින් මූලික අවශ්‍යතාවයන් සඳහා නම් අපි කවුරුත් උත්සාහ කරන්න ඕන නමුත් මේ අතිශෝක්තිය සඳහා සුඛෝපභෝගීත්වය සඳහා රටේ දේශපාලනඥ අපව ගෙනියන්න හදන තැන හරහා යන්නේ නැති වෙන්න ලාභ සත්කාර පිළිබඳව ප්‍රවේශමෙන් කටයුතු කරනවා. මේ ලාභ සත්කාර බුදුජානනාංශය පෙන්නනවා අපිට හම්බ වෙන්නේ නිකන්නේ. අපි කිනාට මේ ලාස්පාස හම්බ වෙන්නේ එයා මේ සොයාගෙන යන ගමන නිසා පරිේශන නිසා දැන් මේ වගේ පිරිසක් ගත්තොත් මේ පිරිස් අපේ සම්ප්‍රදානුකූලව මුදල් හම්බ කරන පිරිසක් නෙමෙයි. අපේ සම්ප්‍රදායට රටේ ඉන්න ගොවිතැන. නමුත් අපි ඒ වෙනුවට ශිල්පයක් ඉගෙනගෙන සුදුසුකමක් ඇති කරගෙන වෙන රටකට ඇවිල්ලා ඒ හම්බ කරන්න පටන් අරගත්තට පස්සේ ලාංකික මට්ටමින් බලනකොට පරිේශන ශේෂ්ත්‍රය හොඳ කැපිපෙන චරිතය. ඒ පරිේශන ශේෂ්ත්‍රය කැපිපෙනීම නිසා ලාභ ලැබෙනවා. නමුත් බුදුජානක වහන්සේ සඳහන් කරනවා මේ පරිේශන වලට හේතුව තෘෂ්ණාවයි. තණ්හා පටිච්ච පරියේතන. එහෙම නැත්නම් කියනවා තෘෂ්ණාව කවම කවදාකවත් මිනිස්සේ සන්තෝෂ කරන්නේ ඌන භාවයක් අതൃප්තිකර භාවයක් ඇති කරනවා ඒ තෘෂ්ණාවේ හැටි. මේ අതൃප්තිකර භාවය නිසා මේ ඌන භාවය නිසා හැම වෙලාවෙම මේට වැඩිය හොඳ එකක් හොයන ඒ තෘෂ්ණාබර ගතියක් තියෙනවා. ආන්නේ තෘෂ්ණාව සාර්ථක වෙන්න වෙන්න ලාභ ලැබෙන්න ලැබෙන්න ඒක නා ඒක මගේ දක්ෂකමක් එහෙම නැත්නම් මේවා පිළිබඳව ලැබෙන දේ පිළිබඳව මට මේ මේ විදිහෙන් කටයුතු කරන්න පුළුවන් කියලා ගැනීම ආරහා තමයි මේක සිද්ධ වෙන්නේ නිසා ඒ තණ්හා දාසකත්වයේ තණ්හාවට අංග සම්පූර්ණ කරන මේ පරිේශණය පිළිබඳව ධර්මයේ පැත්තෙන් බැලුවාම කියන තියෙන්නේ මොන තරම් කියන්නේ පරිශන කළ රට රාජ්‍ය දිනාගත් රජ කෙනෙක් පවා ගත්තොත් කවදාක සන්තෝෂින් ඇති කියලා මැරෙලා නැහැ. හැමදාම මැරලා තියෙන්නේ ඌණ භාවයේ සාහිත්‍යමයි ඒ දාස් භාවයේ සාහිත්‍යමයි. පාජාච අඤ්ඤංච බහූ මනුසා. අද්දලෝද අනිකුත් බොහෝ මිනිස්යෝද ගත්තොත් අවීත තණ්හා වරණ මරණම් උපේති. තණ්හාව කෙලවර කරන්නේ නැතුව මරණයටපත් ඒ නිසා ඌනෝ වහුත්වා ජහාති දෙහයන්. තමන්ගේ මේ ශරීරයේ කාලක්‍රියා කරනකොට ඇඟේ පණතික අයින් වෙනකොට එයාට තියෙන හැමදාම ඌණ ගතියක් පිළිච්ච ගතියක් නැහැ. ඉතින් ඒක නිසා මේ කරන පරිේශණය හරීම මැදක ඉඳලා කල්පනා කරන නිසා සර්වඥාන්සේ මේකට ආර්ය පරිේශණයේ විකල්පයක් වශයෙන් ගෙනරපා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පරිේශණය කියන වචනයට ආර්ය කියන වචනේ විශේෂණ පදේ දාපුවාම මේකත් එක්ක සංසාර කරන අනාර්ය පරිේශණය කියලා එකක්. ඒ අනාර්ය පරිශ්‍රණය සුෂ්ණාව හේතු කරගෙන යනවා. අනාර්ය පරිශ්‍රණය ඉදුරම් පිනවීම සඳහා යන්නේ. ඇහැ කන දිව නාසය කය කියන මේ ආමිෂයේ සඳහා යන දේවල් වලට අනාර්ය පරිශ්‍රණය කියන්න පුළුවන්. ඒ වෙනුවට ඒ ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛේ හේවීම සඳහා ගන්නා පරිශ්‍රණයට කියන්න පුළුවන් ආර්ය පරිශ්‍රණය. එහෙම නැත්නම් මේ කාම සුඛය වෙනකොට ධ්‍යාන සුඛය හොයන්න ගන්න පරිශ්‍රණ කරනවා ආර්ය පරිශ්‍රණය කියලා ඊට පස්සේ ඒ ධ්‍යාන සුඛය වෙනුවට ඒ නිවන් සුවේ පහවෙන පරිශ්‍රණය තවදුරටත් ආර්ය පරිශ්‍රණය සඳහා යනවා අර කාම සුඛය හොයන්න ගිහිල්ලා ඒ කාම තණ්හාදිගේ පරිශ්‍රණ කරලා ලාභ ලබලා ඒ ලාභ අල්ල බදා ගන්න ගිහිල්ලා චන්දරාගයේ පහළම අසුරුකම් පහළ වෙලා ආරක්ෂාව හොයන්න ගිහිලා රණ්ඩු කරන ගතිය අනන්තවත් බාහිර ලෝකේ දකින්න තියෙන එක පිළිබඳ බණන කියන දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ දෙකේදී ආර්ය අමාරු කෙනෙකුට මේ ආර්ය පරිශ්‍රණය අනාර්ය පරිශ්‍රණ දෙක වෙන් කරගන්න. මෙන්න මේ වගේ උපමානයක් ගන්න පුළුවන්. ආර්ය පරිශ්‍රණදී හැමදාම තියෙන්නේ ඇතුළත හොයන ගතියක්. අනාර්ය පරිශ්‍රණ හැමදාම තියෙන්නේ බාහිරින්. ඒක නිසා මේ අපේ යුගයේ විද්‍යාත්මක යුගයක් ඒ විද්‍යාව නිර්වචනය කරනකොට විද්‍යාඥයා හැම කවම කවදාකවත් Tamange ආධ්‍යාත්මික අත්දැකීම පරිශෙන්ට ලක් කරන්නේ ඒක කෙරුවොත් ඒක විද්‍යාව නෙවෙයි. එයා ලක් කරන්නේ බාහිර භෞතික වස්තු. බාහිර බාහිර වස්තු පරිශීණය කරන්න කරන්න පුදුමාකාර විදිහට ඒකට කෙලෙස සහයෝගය තියෙනවා මාර බලවේග සහයෝගය තියෙනවා තාන්නා බාන දිටි දිගටම වැඩ කරගෙන යනවා. ඒක නිසා පහුගිය කාලෙම සිද්ධ වුණේ ඒ පරිේශන නොකරන જાතින් තුන්වෙනි ලෝක જાතින් වඩපත් වුණා. පරිේශන කරන්න පුළුවන් ඇත්තෝ මේ බාහිර ලෝකයේ මේ මුත්තමත් අදකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් විශාල ප්‍රගමනයක් ඇති කරගත්තා. ඒගොල්ලෝ ලෝකේ පළවෙනි පන්ති බවටපත් වෙන. ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ. මානවය එහෙම යොමු කරවන්නේ. නමුත් 2012 වෙනකොට පැහැදිලිවම පේන්න පටන් අරගත්තා. ඒ කරගෙන යන පරිේෂණ නිසා පරිසර දූෂණය වෙනවා කියන එක මොනම තරම නතර කරන්නේ ඒ කරගෙන යන පරිේෂණ නිසා උපතිරව දින දරුවේ කසායනටපත් වෙනවා කියන එක මොනම තරම නතර කරන්නේ ඒ පරිේෂණ කරන හැම කෙනාම ඉන්නේ තද බල මානසික ආතතියක බව කියන විදිහට නතර කරන්නේ මේ නිසා කවදාකවත් මානසික රෝගයෙන් පටන් අරගත්තා ලෝකයේ තියෙන විසම කාලගුණයෙන්ට පටන් අරගත්තා. මේ ඔක්කොම දැනගත්තත් මේ පරිේශන වල තියෙන තණ්හාව කියන බරපතලකම නිසා කාටවත් ඒව නැතර කරන්න පුළුවන් කම දැනගත් නැහැ. මේක දිගේ ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉස්සරහ යාම සඳහා ඕන තරම් බලවේග තියෙනවා දිගටම යනවා. නමුත් මේ යන ගමනේදී මේ හරච්ච මහ විසාර හෙලක් තියෙනවා දුවගෙන යනවා කියලා වැටුණාට පස්සේ වැටෙන බවක් දන්නව නැතර කරන බැරි ගතිය නිසා ඒක දාසකත්වයේ මේ තියෙන අනාර්ය පරිශ්‍රණයේ තියෙන දාසකත්වය මේ වගේ නිදර්ශන දක්වලා නෙමෙයි සරුවචනංශ අවුරුදු 2600 කට ඉස්සලා දේශනා කරන්නේ. උන්වහන්සේ දේශනා කළේ සාරා සංඛ්‍ය කල්පලක්ෂක තමයි පෙරුම් කරන කාලේ මෙවැනි චක්‍ර කීයක් දැකලාද? දැන් මේ යන්නේ third wave එක කියලා කියනවා. මේ ඉස්සලා මේ වගේ උත්කෘෂ්ඨ ශිෂ්ටාචාර දෙකක් තිබිලා තියෙනවා. එකක් ඇට්ලැන්ටිස් ශිෂ්ටාචාර අවුරුදු 30කට 40කට ඉස්සර වෙලා ඊටත් එකක් ඉස්සරහින් තිබිලා තියෙනවා. ඒ දවස්වල ඒ මිනිස්සුયો කරපු නිර්මාණවල තියෙන නටබුන් හිතා ගන්නවත් බැ අද තියෙන උත්ත තාක්ෂණයට. ඒ ඇට්ලැන්ටික් ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට කියලා කියන්නේ මේ මිනිස්සු අන්තිමට දැනුම ප්‍රශ්නගත කරන්න ස්පටික කරන්න දැනගන්න කියලා. නිසා ඒගොල්ලන්ගේ පුස්තකාලවල තිබිලා තියෙන්නේ දැනුම ස්පතික කරලා මේ පොත්වලවත් පත කතා බත මොකක්වත් නැහැ. එවැනි පුස්තකාලයක් තාම තියෙන ඉඩ තියෙනවා කියලා කියනවා ඒ ඇට්ලන්ටික් සාගරේ ඒ උඩින් යනකොට ආජන්ත්‍රාවේ තාම තියෙනලු නොගැඹුරු මොදේ ඒ නටපො. ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට බාධා කරන අමනුෂ්‍ය වගේ જાති ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු කොහොම යුද්ධෙන් දිනලා තියෙන්නේ චිත්ත ශක්තිය. ඒ මිනිසුන්ට ගාව ඒ ධ්‍යාන ශක්තිය තියෙන නිසා අසවල් ශේෂී මහරෙන් අපට අමනුෂ්‍ය බලවේගයක් වෙනවා නම් යාට දෙන්නේ චිත්ත ශක්තියවල ඒක ආරක්ෂා කරන එක විතරයි. පහු වෙනකොට පහු වෙනකොට වෙච්ච මොකද්ද ප්‍රශ්නයක් නිසා ඒකම චිත්ත ශක්තිය තුනට පස්සේ අර අමනුෂ්‍යයන් වාගේ නොතුණු ජනතාවයිලක විනාශමයි කියන එක තමයි සාමාන්‍යයෙන් කියන ඒ ඇට්ලාන්ටික් පිළිබඳ කතාව. ඊටත් ඉස්සෙල්ලා තව එකක් තිබිලා තියෙනවා දැනටත් තියෙන්නේ ඒ තුන්වෙනි වේව් එක. දැනටත් ඒකෙත් ඒ විද්‍යානුශ විද්‍යානුකූල ශේෂ්ත්‍රයේ අන්තිම ඉහළ ඉන්න කට්ටිය හොඳටම දන්නවා ගමන යන්නේ අන්ධකාරේ ඒකාන්තව නරකට යනවා. නමුත් මොනම තාලකින්වත් මේක නතර කරන්නවක්වත් පිළිගන්නවක්වත් තුන්වෙනි ලෝකෙට කියන්නවක්වත් බැරි තරම් ලැජ්ජනීය තුච්ච නිඳිත තත්ත්වයකට විද්‍යාවක් කරලා ඒක නිසා විද්‍යාශේෂ්ත්‍රය යන කෙනකොට ඉහළම මට්ටමේ යනකොට බලනකොට තේරෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙලේදී තෘෂ්ණාව ඉස්සර වෙලා ගියොත් ඒ මිනිස්යාට ලැබෙන ලාභේ සත්කාරය සම්මාන සිලෝකේ බුදුරජාණන් පෙන්නන්නේ තච්චසාරංව තං කලං උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ ගහ විනාශයි කිසිල් ගහක මල් පිපුණයි කියලා කියන්නේ විනාශයි ඒ උණ ගහට බුදුහාමරෝ දීපු නම තමයි තච්චසාර හච කියලා කියන්නේ පොත්තට, හැමත. උනදහය හයිය තියෙන්නේ අරටෝ තියෙන්නේ හැමේ මැද පුස් බම්බෝ කියලා කියන්නේ. ඒ නිසා මේ කියාපාන මිනිස්සු ගාව තියෙන මේ තෘෂ්ණාව සහ පරේෂණ නිසා ලාභ නිසා ඒ හැම දෙයකින්ම ලැබෙන හැම ලාභයකින් මේ මිනිස්සු විනාශයටපත් වෙනවා. ಗುಣ වර්ගයේ තියෙන ඕනම ගහක මම හදාගත්තයි කියලා කියන ගහ විනාශය. ඒක නිසා අසත්පුරුෂයාට ලැබෙන ලාභය ඒ පුත්‍රයාගේ විනාශය පිණිස හේතු වෙනවා කියන එකට මේ බුද්ධ ශාසනය අම්බිච්ච ප්‍රධානම නිදර්ශන තමයි දේවදත්ත. දේවදත්ත කියලා කියන්නේ අරූප ධ්‍යාන දක්වාමලා ගිහිල්ලා ඒ මගින් වැස ඇති කරන්න පුළුවන් සුලිසුලන් ඇති කරන්න පුළුවන් තරමට අභිඥා දියුණු කරලා තාමත් බැරි වුණා ඒ අවිද්‍යාව පැත්තෙන් එහෙම නැත්නම් තියෙන තණ්හා මාන දිට්ටි පැත්තෙන් මේකේ තියෙන භයානකම තේරුම් ගන්න ඒ නිසා අජාසත් රජුව හම්බ වෙලා අජාසත් රජුවන්ට පෙන්නලමවල පෙන්නවා ඕම් බලපන් මට ඕන සුළුසුණුකක් ඇති කරගන්න. ඕම් බලපන් මට පුළුවන් නම් භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන්. කොහොමද රජුරෝ බොහොම එකට කලබල වෙන්නේ නැති අහන දෙයක් නැහනේ. රජුරෝ කියන්නේ අමනිනෝනේ. තකතිරෝනේ. කිසිම කෙනෙකුට බෑ එහෙම නැති දෙයක් කරන්න. ඒ නිසා බුදුසසුන කියන්නේ අනේ මේ රජ්ජුරුව ධාර්මික වේවා කියලා බුදුහාමුදුරුවෝ පතන්නේ ඒකයි. රජ කෙනෙකුට වෙන්න තියෙන එකම දේ තමයි අනේ ධම්මෝ රජු රණ ධාර්මික වෙන්නේ කියලා. ඒ ඇත්තටම කියනවා ඉතින් යහනකන්න ගෙමනස හොඳයි තමයි. ඕතුන්න දාපු ගමන් විනාශයි. ඊට පස්සේ ඕනම දෙනෙක් දෙනක් කරා. මම ඔය පැවිදි ඉඳ ඉස්සලා මට මතකයි බලංගොඩ ආනන්ද මහත්තයා හඳුරම් පෙන්නේ කිය වෙලාවේදී කිව්වා මේ 2012 කියලා නෙමෙයි කිව්වේ ඒක 1993 කියලා කිව්වේ මෙන්න මේ පෙරලිකාර යුගයක් එනවා ඒ යුගයේදී මේ දන්නවයි කියන සල්ලි තියෙන මිනිස්සු පුළුවන් තරම් ගමන වැඩ කරනවා කරන්න දෙයක් නැහැ ඒක නිසා ලෝකයේ සම්පූර්ණ ඔය උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ අයිස් කැප් එක දිය වෙලා ලෝකයේ සමබරතාවය වෙනස් වෙලා ලෝකේ කක්ෂයෙන් පනිනවා ඒකට මා විශාල ජල ගැලුම් භූමිකම්පය ඇති වෙනවා ඒකදී මේ ජනගහනයේ 103න් දෙකක්ම මැරෙනවා ඒ මරණ පස්සේ ඉතුරු වෙන ජනතාව විතරයි තේරුම් අරගන්නේ මේ තණ්හාවාරාමේ පරිේශනාරා පුරණ දෙයක් නෑ මේ සබහා ධර්මයේ යන්නේ වෙනම ඉස්තු නියාමෙට ඒක නිසා ඒ සාංශිකව මේ කතාව මට එන වෙලාව මතක් කරන්න පොඩ්ඩයි කියලා. ඒ සාංශිකව මේ ඉතුරු ඒන විනාශයෙන් රැකෙන්නේ මෙන්න මේ ಗುಣ තුනක් තියෙන මනුස්සය විතරයි. එක කිසිම බේතක් පාවිච්චි කරන්නේ නැතුව ආහාරයෙන් පමණ ශරීරය නඩත්තු කරගන්න සෞඛ්‍ය සම්පන්න කරගන්න දන්න මිනිහා බේරෙයි කිව්වා. බෙහෙත් පරීක්ෂා කරනකත් පාවිච්චි කරන කට්ටිය බෙහෙතෙම නැහැ. ඒ කියන්නේ බෙහෙත් වලින් තියෙන ඔය සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් නිසා දැන් ඒක හොඳටම දන්නවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක නිසා මරණ සංඛ්‍යාව දේශපිතාලක වැඩි විස බීජෙන් යනවට වැඩි දෙක කිව්වා කිසිම අන්තරයක් උපකරණ නැහැ මොකොත් නැතුව පයින් ගිහලා තමයි අතින් පයින් වැඩ කරගන්න පුළුවන් මිනිහා ඉතුරු වෙනවා ආයුධ උපකරණ ගැන බලාපොරොත්තු වෙච්ච මනුස්සය ඒකෙම නැහැ ආයුධ කියලා කියන්නේ මේ උපකරණ දීම කිසිම දෙයක් බෑ ඒ වගේම තුන්වෙනි එකක් කිව්වා Taman ඉතිරි පිට අම්මු අසාධාර්ණ්‍ය සිද්ධ වෙද්දී සම්පූර්ණ නොවිය යුක්තකදී කට වහගෙන ඉන්න මිනිහා බේරෙනවා අත දාපු මනුස්සය ඉවරයි ඉන්නේ මේ කාරණා තුන තියාගත්ත මිනිස්සු ටිකක් එච්චරමයි මම මේ වෙලාවේ කිව්වා ස්වාමීන් වහන්සේ මම ඇවිල්ලා නිකන් අමු ගියා. ගොරකෑ. මට මෙව කියලා තිබෙදේ මොකක්ද? ඔබ වහන්සේ ගිහිලා ජනාධිපතිට කියන්නේ. ඔබ වහන්සේ ගිහිලා ඇමරිකාව ජනාධිපති ඔබ වහන්සේ දන්න කියන කේ. ඔබ වහන්සේලා තමයි රාජ්‍ය නායකවසන අපි කවුද? මම ස්තුතිවන්තලා මේ දැනුදුනා ඊට පස්සේ කව මහත්යෝ මහත්යනම ඔබ අහගෙන ඉන්නවත් වෙලා තියෙනවා කියලා රජවරුන්ට අහන්නවත් වෙලාවක් නැහැ කියලා වැඩ කිව්වා. ඉතින් එහෙව මනසකකාර සුළුසුණක් මාවල පෙන්නව වයිවර පස්සේ ආහන දැන්නේ අචර මොකද කිව්වේ අසාරජකජරෝ සෝවාන්ලා හිරව තමන්ගේ තාත්තා මැරුවා බිම්බිසාරජ දේවදත්ත කිව්වේ මොකද මම බුදුන් මරලා බුදු වෙනවා මට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න ඊට පස්සේ තමයි ඔය නාලාගිරිය අතාරගෙන දුනු වායය වරගෙන මේ කටයුතු කිදෙසි බුදුසසුන් කිව්වා මේ මනසට හම්බෙච්ච සීලක ඉඳලා නැතුව කරන්න බෑනේ ධ්‍යාන ලැබලා තියෙනවනේ ඒ ඔක්කොමත් කරලා මේ කාරණාව හරියට තේරුම් ගත්තේ නැති නිසා යාලා බුදු සෑම ලාභයක්ම අන්තිමට බුදු මම බුදුන් මරලා බුදු එන කියන තරමටම මොඩෝ ඒක නිසා මේ තණ්හාවෙන් කරන පරිේශන ලාභ නොලබනව නෙවෙයි ලාභ ලබනවා අන්නේ ලාභයට පත් ඒ මනුස්සයාගේ ලැබිච්ච ලාභයේ අනුව විනිශ්චයකටපත් වෙනවා මේක මමයි කෙරුවේ මගේ මේ දේවල් කියලා එයාට මතක නැති වෙනවා මේ විශාල තව බඩගින්න ඉන්න පිරිසක් ඉන්නේ විශාල තව මේකට අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා කියන මතකත්ව අර විනිශ්චය හරහා ඉතින් චන්දරාගයක් ඇති කරන අර දැඩිචේ අල්ලගෙන බදාගෙන අරසාව ඇති කරන මේ රණ්ඩුව යනකොට දානියත් වෙන මිනිස්සෙක් හරහා සීලයක් රකින මිනිස්සේ කරා සමාජයට යන කොච්චර වටිනා කම්පන වේග තියෙනවද කියලා බලන්න. කිසියම් නෑදෑකමක් නැති නන්නාඳුන කෙනෙකුට තමන ළඟ තියෙන උතුම් කොටසක් කියලා දීලා දානයක් වශයෙන් දෙනවා කිව්වට පස්සේ ඒ තණ්හාව අනිත් පැත්ත නෙමෙයි ඒ මනසතුලින් නිකුත් වෙන ඒ තරංග වේගයත් අර තණ්හාවෙන් බදාගෙන පරිේශන කරලා කුටි කඩාගෙන අරසාවට තඟරන මේ අමන වැඩ පිළිවෙලත් එක බලනකොට බුදුහාමුදුර අපිට මේ දීලා තියෙන ක්‍රමේ අඩුව ගන්න දාන දෙන මනුස්සයාරා නැත්නම් සීලේදි මම සතෙක් මරන්නේ නැහැ වරකමක් කරන්නේ නැහැ කාමීත්‍යකරාචාරය කරන්නේ බොරු කියලා කියන්නේ නැහැ කියලා තමා විසින් ඉල්ලගෙන මේ සීලය රකින මනුස්සයාගෙන් සමාජයට යන තරංගයක් එහෙම නැත්නම් මේ දඬු මුගුරු අරගෙන කලා විවාද කරමින් Taman මේ අසාධාරණ උපයාගත් වස්තුව රකින්න කරන මේ යුද්ධත් එක්ක බලනකොට ඒ සීල දකින මනුෂ්‍යයා තුළ තියෙන වටිනාකම. ඒ වගේම සමාධි භාවනාවක් කරන ප්‍රඥා භාවනාවක් කරන කෙනෙක් තුළ ඒ සඳහා තියෙන වටිනාකම කියලා බලනකොට අපිට මේක කවදාකවත් හිතන්න එපා මේ ලෝක ජනතාවට මේ කියලා දෙන්න පුළුවන්. කොහොමඩක්වත් බෑ. ඒක වෙන්නේ අනුගාමී ලෝක ජනතාව අඩුම ගානේ සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියවත් ඇති වෙනවනම් එහෙම කවුරු හිතනවා ඒක කදාකත් හේතු කරුණු නැහැ. අඩු ගන්න කළ කළ දේ ඵල ඵල දේ කියලා තේරුම් ගන්නෙත් ලෝකෙන් සුළුතරය කියන එක ලිඛිතයි. ඒ ඒ සුළුතරය අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. ඒ මැත්තේ ඉඳගෙන යම් කිසි සමන්ත සමාජයක් ප්‍රසන්න සමාජයක් පදිනවයි වඩනවයි කියන එක ඒක ඉතාමත්ම කලාවක්. එimhe වඩන මේ පිරිස දන්නවා. එimhe සමන්ත සමාජයේ විපස්සනා සමාජයේ වැඩුවා මාර්ග ඥානයක් ඵල ඥානයක් ලබනවා කියන්නේ කොච්චර දුර්ලභද කොච්චර උතුම්ද කොච්චර ගැඹීරද කියලා. නමුත් මේ ඒ නිසා ඒක අමාරු නිසා අපි පුරුද්දට ගඟේ යන තාලයට තණ්හාවට වැටිලා ඔය කියන පරිේෂණ වලට ගිහිල්ලා ඔය කියන ලාභ ලබලා ඔය විනිශ්චය දිගේ ගිහිල්ලා අන්තිමට අපකරා අර තරම් හිතා ගන්න බැරි ද්වේෂ එනකොට හිතා ගන්න බැරි ලෝභ එනකොට අපිට සාධාරණ යුක්තියක් නැහැ. ඇයි මට තරහ ආවේ කියලා කියන්නේ. ඇයි මට ලෝභය ආවේ කියලා කියන්නේ මොකද අපේ වැඩපිළිවෙල ආර්ය වෙන්න පුළුවන් ආර්ය වෙන්න. ආර්ය වැඩපිළිවෙල නම් අපි ඇතුළටයි හොයන්න පටන් අරගන්නේ අනාර්ය වැඩපිළිවෙල. බාහිරට හොයන්න පටන් අරගන්නේ නිසා ඒ ඇතුළත හොයන ආර්ය පරිශන කරන මිනිස්සුන් අපි යෝගාවචරයි කියලා කියනවා. එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතයක් ගත කරනවා කියලා කියනවා. නැත්නම් අනගාരികයි කියලා කියනවා. එහෙම නැතුව බාහිරය කරන කටයුතු විතර ලෝකායත දැනුම කියලා කියනවා. අනාර්ය පරිශීනක් කරන්න කියලා කියනවා. දැන හෝන දැන වැටෙන්නේ අර වගේ අමාරු කරකට. ඉතින් ඒක නිසා මේ විග්‍රහය මං හිතන්නේ දුක නිමණ්ඩ සුත්තමේ ඥාන වශයෙන් උදව් කරයි. අහගෙන තමයි තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයක් වෙනවද නැද්ද කියලා. ඒ වගේම මේ බාහිර ලෝකයේ ඕන තරම් ආර්ය පරිශන කරන්නත් අපිට දකින්න පුළුවන් අනාර්ය පරිශන කරන්නත් දකින්න පුළුවන් Tamante ඒ අනුව ගලපලා අදින වාස්වාද චින්තා මේ වශයෙන් ලබන්න පුළුවන් ඊට පස්සේ භාවනා කරන කෙනාට නම් මේ මූල කර්මස්ථානට හිත දාලා සීලක පිහිටලා හොඳට භාවනා කරන යනකොට යම් වෙලාවක අඩු ගානේ ඒ නිරාමිෂ සුඛයක් හරි ලැබුණොත් ඒ මොනතර තේරෙන පටන් අර ගන්න මේ රූප ලෝකේ වර්ණ රූප දක්මින් ඇහි සැප හොයන සද්ද ලෝකේ සද්ද අහමින් කනේ සැප විඳින නාසයේ දිවේ කයේ සැප විඳින කාලයක සැප විඳින චිත්තක්ෂණයක කවදාකවත් ධානා සුඛයකට යන්න පුළුවන් වෙන්නේ කවදාවත් බඳයි ඇහැ කන දිව නාසය කය මන කියන මේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තියෙනකන් මොනම හේතුවක් නිසාවත් නිර්ආමිෂ සුඛයකට යන්න බෑ. ඒ නිසා ආමිෂ සුඛයේම උපදලා ආමිෂ සුඛයේම ගත කරලා ආමිෂ සුඛයේම මැරලා යන්න ආමිෂ සුඛේ වග බලා ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක කියාදීනව දැකලා මේ ලෝකේ එකම මේ නිර්ආමිෂ සුඛෙ විඳින්න පුළුවන් එකම සතා මනුෂ්‍ය විතරයි මට මේ වටිනා මනුෂ්‍යාත් භාවය ලැබුණා ඒ ලැබිච්ච මනුෂ්‍යාත් භාවය මම අර ආමිෂයෙන් පටන් ගන්න ආමිෂයෙන් ඇති වෙලා ආමිෂයෙන් මැරලා යන කෙනෙක් වෙනවද නැත්නම් නිර්ආමිෂයට යනවද කියලා කල්පනා කරන එකත් සුබ දෙයක් කරලා ලැබිච්ච කෙනාට තේරෙනවා ඒ වගේ භාවනාවකින් සමතෙන් හෝ විපස්සනාවෙන් ලැබෙන ශාන්තියේදී ඒ පිරිච්ච ගතිය, ඒ සම්පatti කර ගතිය, ඒ සංසුප්ති කර ගතිය කදාකත් ආමිෂ සුඛයට සමාන කරන්න බෑ. ඒ නිසා ඒ ආමිෂ සුඛය සඳහා අපි දවසේ මෙච්චර වෙලා ගත කරනවා. මේ නිර්ආමිෂ සුඛය තමයි අපි මෙච්චර ගත කරනවා කියලා තමන්ගේ කාලසටහන දිහා බැලුවොත් ලැජ්ජිතයි. මොකද ඒ තරම් අපි පුදුමාකාර කාලයක් මේ කාමිෂ කාමක දේවල් සඳහා ආමිෂය සඳහා ගත කරනවා. නමුත් අපි මෙතක 100%ක්ම ගත කරපේකනේ. දැන් මේක තේරුණාට පස්සේ ඒක නට තේරෙනවා නම් මේ නිර්ආමිෂ සුඛය හරහා මේ කය හිත දෙකේ පුදුමාකාර සුවසේවාවක් කියන නිසා තමන්න තමන් ආදරය කරනවා නම් කරුණා කරනවා නම් මෛත්‍රී කරනවා නම් අත්සිද්ධිය සලකනවා නම් තමන් මේ ඒ ඇතුළත විවේකයේ ඇතුළත උදකලාව තෝරා ගන්න කටයුතු කරන්න ගියාම තණ්හාව පිටු දකින්න වෙනවා තණ්හා පිට දැකීම සඳහා අපිට හිතන තරම් ඒක පහරෙන් එක රැයෙන් එක බණින් කටයුත්ත වෙන්නේ ටික ටික ටික ටික තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ මේකට හේතුව තණ්හාවයි ඒක ලෝභ මාර්ගයෙන් හෝ ද්වේෂ මාර්ගයෙන් අපිට දුක සලසනවා ඒ නිසා මේ ලෝභය දුරු කිරීම සඳහා අනවශේෂ විරාගයක් සඳහා ඒ කටයුතු කරන පටන් අර ගන්නකොට ඒ කෙනාට මේ නිරාමිස සුඛය ලැබිලා නැත්තම් හරිම අමාරුයි මම මේ මොකද්ද කරන්නේ කියලා දැනගන්න ඉදිරියට යන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යාන්ත්‍රමට හරි නිර්ආමිෂ සුඛය ලැබුණා නම් ඒ කෙනාට අර නොලැබිච්ච කෙනාට වැඩිය ධෛර්යයක් තියෙනවා. ක්‍රමසාවිද්ධි තියෙනවා. දිනු කරන දිනු කරන යනකොට ඒකෙත් ඒ නිර්ආමිෂ සුඛයේ තියෙන ආධිනව දැකලා ඒක කියන්නේ අමත සුඛේන ඊට පස්සේ මේ විපස්සනා සුඛයට යනකොට තමයි මේ බුදුචානන්සේ මේ දේවා විස්තර සහිතව දේශනා කරපු එකේ සමීකරණේ නැත්නම් තිරේ පිටිපස්සේ වැඩ කරන වැඩ කැල්ල තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්නකොට ඒ මේ මේ සා ලස්සන මේක දේශනා කළා කියදි මේ මුළු ලෝකයාම මේ කාමයට දාස වෙලා කාමයට නතු වෙලා කාමරාජිනීගේ කාමරාජ්‍යයේ බැල මෙහෙවරකම් කරන දකින්නකොට අනේ මමත් මෙතනේ හිටියේ දැන් ඩිංගිත්තක් හරි මට මේක දකින්න හම්බ වෙනවායි කියලා ඒ කෙනාට මේ පෙත බුදුසසුන මේ පෙන්නන පෙතහරා පේන්න පටන් ගන්නවා අපකරා යම් කිසි විදියකට රාජක්ෂේෂක් හෝ එහෙම නැත්නම් දඬුවමක් පීඩාවක් නිග්‍රහාවක් මොනවා හරි ලැබෙනවනම් බාහිරේ කවුරු හරි මේක කෙරුවා මේකට බලපාන්නේ දරු බලධාරී දෙවියන් වහන්සේ එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිසයා කියන්නේ යෑමෙන් අපි අනාදේ වෙනවා අනාරේ පරිශනයක් කිරුවා නිසා ඒ කෙනාට සිද්ධ වෙනවා එන්නේ එන්නේ එන්නේ මේ දැන හෝ නොදැන වෙච්ච දෙයක්. නමුත් ඒවා හේතුකෝ වෙලක් නැහැ. හරියට සම්මේ අනුපාතයට පිට ගිහිලා වෙලක් නැහැ. ඒක නිසා මේකෙන් තේරුම් අරගෙන පටිච්චසමුප්පාදේ වෙන තමයි හේතුකන ධර්ම පිළිගන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනාට බුදුජාණන් වහන්සේ කිරේ ධර්ම කිරේ සංඝයා කිරේ පුමාකාර ගෞරවයක් ඇති වෙන පටන් අර ගන්නවා. ඒ මොකද මේක දැනගෙන කරනකොට උනත් එච්චර ලේසි නෑ. කරගෙන කරගෙන යනකොට ඒක පවත්වාගෙන යන්න නම් පවත්වාගෙන යනකොට පොඩ්ඩක් හරි ගමන්න තමන්ට අත්දැකීමක් ලබන්න නම් පුදුමාකාර එකලසක් පුදුමාකාර ගුණයක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි තමන්ට මේ ධර්ම කොටසවල තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්න. ඒ නිසා යෝග ජීවිතයට බැහැගෙන නැතු ඒ ගැන හිතම හිත යොදාගත්ත නැති කෙනෙකුට මේ වගේ දෙයක් කිව්වට ඒක නට හරි අමාරුයි මේකේ අංගකොන ලියාගන්න. ඒ නිසා බුදුජාණන් වහන්සේ වෙනි කරන අයගේ ඒ භාවනා කළත් භාවනා ක්‍රමේ හරි ගියත් තමන්ට මේ පරණ කරපු දේවල් වල තියෙන ආදීනව කොටස් දැක් ගන්න පුළුවන්. ඒ ආදීනව කොටස් දකින්නකොට ඒ කාටවත් හේතු කරන්න යන්නත් එපා. කපුියත් එක්ක ගන්න අඬන්න යන්නත් එපා. ඒකට අදාළ හේතු තියෙනවා. අන්නේ අදාළ හේතු මේ වගේ සූත්‍ර දිහා බලනකොට පේනවා. මේවා විස්තර කළා තියෙනවා. ඒ විස්තර කරපු දේවල් වැටහෙන්නේ Taman අර නිකන් අහලා නැත කරාට නෙවෙයි හිතලා නැත කරන්නේ භාවනා කරලා නැත කරාට පස්සේ. ඒ නිසා මේ තණ්හාව හැමදාම ආසාවට බැඳීමන පමණක් නෙවෙයි ද්වේෂයටත් හේතු වෙන. ඒ නිසා එවැනි දුක් දින මේ තණ්හාවක් ඇති නොවීමට එනේන වේදනාවක් පාසා තමන් අත්විඳින හැම වින්දනයක් පාසා මොන විදියට වැඩ කරන්න ඕනෑද කියන එක භාවනා කරලා පස්සේ උනත් කෙනෙක් ප්‍රශ්නකට අහන්න පුළුවන්. මොකද්ද ඒ සඳහා අපි පැවති යුතු ආකාරයේ ඇවතුම් පැවතුම් කොහොමද කියලා ඒකට සියල්ලක කාම ලෝකයෙන් වෙන් වෙලා කාමේ නැත්තනකට යෑම කියන එක නෙවෙයි ඉන්දිය භාවනා සූත්‍රයේ සරුවචන්සේ සඳහන් කරන්නේ. සරුවචන්සේ සඳහන් කරන්නේ හේතු සහිතව සිද්ධ වෙන්නේ මේ දැන් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කරන වැඩ ටිකම කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා සාරත්ත්‍ය චිත්ත විරක්ත චිත්ත ඒවා පිළිබඳ ඇලීගෙන බැඳීගෙන ගාගෙන කරගෙන මේකොත් තියෙනවා. ඒ වනේ එකෙන් දුරස්ත වෙලා වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් විදුලි වැඩ කරන කෙනෙක් අපිට රබර් ග්ලව්ස් ග්ලව් එකක් දාගෙන කරනවා කරන්ට් එක වදින්නේ නැහැ. අන්න ඒ වගේ විරත් චිත්තින් කරනවායි සාරත් චිත්තින් කරනවායි කියන එක ගෙදවල් දොරවල් ගියාට පස්සේ අපිට ඉතුරු වෙන එකම උපමානය එකම ක්‍රියාවලිය එකම ආරක්ෂක විදිය. ඉතින් අපි සාරත් හිතයි විරත් හිතයි කියන එක අපි මේ දවස් ටික දිහා හරහා ලැබපු අත්දැකීමෙන් විස්තර කළොත් අපි භාවනා කරලා හොඳට හිත විවේක වෙලා එහෙම නැත්නම් නිස්සද්ද වෙලා විස්රාම වෙලා උදේකලා වෙලා ඉන්නවා කියලා හිතමු. ඒ ඉන්න වෙලාවේදී ඒක නට ටික දවසක් යනකොට මේක පුරුදු කරන දේනවා ඕනනම් බාහිර සද්ද තියෙනවා. වේදනාවක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. ඒ හිතවිලි වේදනා සද්ද සමහර ඒවා ප්‍රිය උපදවනවා සමහර ඒවා බොහෝ විට අප්‍රිය උපදවනවා. ඉතින් මේ අප්‍රිය උපදවන දේවල් පිළිබඳ ගැටුමකට ගියොත් එබැවින් ඒවා නොවේවා කියන හැඟුම් පහල කරන්න ගියොත් අර තමයි උපයාගත්ත විවේකී උපයාගත්ත උදකලාව ඒ වැරදි ද්වේෂය නිසාම නැද්ද කින්නපතක් කියලා ද්වේෂය නිසාම මේකෙන් නැතිලා යනවා. එහෙම නැත්නම් තමන් ඒකට ආශ කරන්න ගියත් තමන් අර උපයාගත්ත විවේකේ නැති වෙනවා. නමුත් මේ උපයාගත්ත විවේකේ ඉන්න ගමන්ම ඒ ශබ්ද විරත් හිතකින් යුක්තව අහගෙන හිටියට ඒ ඒ පේන චිත්ත රූප විරත් චිත්තකින් යුක්තව බලාන හිටියට මේ කායට දැනෙන වේදනා විරත් චිත්තකින් ඉඳලා විඳට අර විවේකේ බාධා වෙන්නේ නැහැ. ඒක අත්දකපු කෙනාට තේරුම් ගන්න පුළුවන් ඒ සත්‍ය, ඒ වේදනාව, ඒ හිතවිල්ල කොක්ක දැම්මට මෙහෙන් කොක්ක වැටුනේ නැත්නම් පිළිදෙන්නේ හදාගත්ත චිත්ත tattwe ඒකයි බුදු දඥාන්සේ පෙන්වන්නේ ඒක අර කටුකුරුද්ද ඥානන්ද සාංශ පෙන්වන්නේ සිංගර් මහාන මැතිතුන් මහානකොට නූල් ඉදිකටද ගියේ පල්ලයට නූල යටින් බොබින් එකේ කොක්ක වැටුනේ නැත්නම් මැස්ස වැටෙන්නේ නැහැ ඉතින් බොබින් එකේ නූල් ඉවර තියෙද්දි මහනකොට පේනවා බැහැනවා වගේ. නමුත් ඉලි බලනකොට අහුවෙලා නැහැ. අර භාවනා ගන්නකොට අපිට අර తాවකාලික හම්බෙන தත්ත්වෙදී උඩින් කොක්ක වදිනවා. ඉදිකටු පාර වදින නමුත් අපි බොබින් එකේ නූල් ඉවරයි. ඒ නිසා යටින් කොක්ක වැටෙන්නේ ඒ නිසා මැස්මක් වෙන්නේ. ඒකට පේනවා ක්‍රියාවලිය 100%ක්ම වෙනවා. සාමාන්‍ය කාමෝගී කෙනෙක් වෙනවා වගේ වෙනවා. නමුත් මේ මනසේ අර්ථයෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. අර්ථයෙන් චේතනා පාන කරගන්නේ නැහැ. අන්සාවක් තියෙනවා. යෝගෙම සක්මන් කර කර යනවා. සක්මන් කරන ගිල සක්මන් කෙනෙකුට යනකොට ඒ මනුස්සයා ඒ සක්මන් කර පියවර දෙකක් පියවර 20ක් කරවනවා සමාධිය කියන්නේ. එහෙමද අපිට සත්‍ය කියනවා කියලා. ඉතියා දාන්නෝ කෙලවට ගිහිල්ලා හැරන වෙලාවේදී හිත කලකොලොප්පන් වෙනවා, රූප වලට තුනවා, හත් වලට තුනවා, ඉතිවිලි එන්නේ තියෙනවා. මේක සංදිස්ථාන නිසා, විචිත්‍ර නිසා අර ගෙනිච්ච සත්‍ය කඩා ගන්න බෑ කියලා ආධුනිකයා සත්‍ය හයිය නැති කෙනා පශ්චාත්තාපයටපත් නව සර්වචනාංශයේ මේක දීලා තියෙන්නේ මේ සතිය. එතින් දෙනකන් අර හැල්මේ අනකොට ඇති කරගත්ත සතිය. හැරෙන වෙලාවේදී පේන රූප පෙනෙද්දි ශබ්ද හෙද්දිත් කය වේදනා වෙනස්ලා තියෙද්දි පවත්තගෙන යන්න පුළුවන් නම් එයා එතෙන් ලෑස්ති වෙලා යන්න ඕනේ විරත් හිතකින් යුක්තව මේ පේන දේවල් දිහා බලන්න විරත් හිතකින් යුක්තව ඒ ඇහෙන ශබ්ද දිහා බලන දැනගන්න කයට දැනෙන වේදන විරත් හිතකින් බැලුවනම් තමයි දවසක තේරෙයි අනකොට දිනිච්ච සතිය ඒ ලෑස්ති වෙලා ගියොත් හැරිලා එනකොටත් ගේන්න පුළුවන් ඉරියාපතේ සංධියකදී වෙනස් වුණාට ඒ සංධිය වෙනස් කරන වෙලාවේදී සද්දෝලින් යවෙලා අපිට කොලකොලොප්පම් කරාට වේදනාවල කලකොලොප්පම් කරාට රූප කලකොලොප්පම් කරාට විරත් හිතකින් ලෑස්ති හිතකින් ගියානම් ඒ රූප තියෙන බව දන්නව නමුත් කෙලස ගන්න නැතුව අති හලා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒකට ත්‍රිපිටකයේ සඳහන් කරලා තියෙන නිදර්ශනයක් කිව්වොත් එහෙම නගර සෝබනියක් ජනපද කල්යාණියක් ඇවිල්ලා ඒ නගරයේ ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පවත්වන හොඳට බීලා නටනවා. සින්දු කිය සංගීත භාණ්ඩ වාදනය කරනවා. ඉතින් එතෙන්දී සල්ලාල ඇවිල්ලා ඒ සින්දුත් එක්ක නටනට සම්භෝගයක් පවත්වනවා. ඒ රජුරුවන්ගේ මේ මළුවේ නැත්තම් රාජාංගරේ. එතකොට රාජ්‍ය රෝගාවට ගේනවා බරපතල රාජ්‍ය විරෝධී කටයුත්තක් කරපු සැකකටයුතු මිනිස්සේ මරණ දඬුවම තීන්දුව කරා. නමුත් රජුරණ සැකයි. එනස ඇත්තටම මේ රාජ්‍ය විරෝධී වැඩක් කරලා තියනවාද මරණ දඬුවම දෙන්න ඕනද නැද්ද කියලා නමුත් සාක්ෂි හොඳටම කිට්ටු කරලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ඔබට අවස්ථාවක් දෙනවා. ඔනේ නගර සෝබිනේ නඩති ඉස්සරහ නඩති ඉස්සරහින් සල්ලාලෝ සිල්ලුකී කියන නටද්දී ඔබ ඔලුව උඩ තෙල් කලයක් තියාගෙන ඇවිදින්න ඕනේ කඳුරක් හරි මෙහෙම හලන්න බෑ. ඔබ රාඩ පිට බලන්නත් බෑ සංගීතන නටන්න බෑ. ඔබ ඔලුව උඩ පිට කවල තෙල් පිච්ච කලයක් තියෙනවා කඳුලක් හරි අදත් ඔබ මරනවා. ඔබට පුළුවන් නම් ඔය සෙනගාරා ඵලයන් කලයේ කඳුලක්වත් තෙල් හලලා නැතුව පිටිපස්සේ ගහලා කොහොමදක් වෙනවා කියන්නේ. අන්න එහෙම වෙලාවට මේ මනුස්සයා ඒ නටන සල්ලාලයන් අතරතු කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් හිතාගන්න. ඒකට මේ මාස දන්නවා මේ මිනිස්සු නටන එකට දොස් කියලා වැඩකුත් නෑ. මොකද හොඳම නගර සෝබිකී නටන්නේ. ඒ මිනිස්සු හැප්පුණාට තෙල් කලේ හැල්මොත් මගේ බෙල්ල යන්නේ. දැන් නඩු කියලා ඉවරනකොට බෙල්ල ගිහිල්ලා. ඒ නිසා කොච්චර අරසාව වෙනවද අන්නේ වගේ. ඒ සක්මන කෙලවරට ගියාට පස්සේ විරත් හිතකින් යුක්තව මේ වෙලාවේදී අනන්තවත් රූප තියෙනවා, ශබ්ද තියෙනවා, සත්තු ඉන්නවා, කමනලු ඉන්නවා, මල් තියෙනවා. මේවට හිත කඩා ගන්න තුරු මම කොහොමද හැසිරෙන්නේ කියලා ලෑස්තිලා ගිය දවසටයි, ලෑස්තිලා නොගිය ගිය දවසටයි ඒ යෝගාවචරයාගේ ක්‍රියාකලාපේ සම්පූර්ණ දෙකක්. නිසා සක්මනේ අන්තිමට එන කරදර සියල්ලම ඊට වැඩිය පරපතල අභ්‍යාසයකට පෙරහුරුවක් පාටපත් වෙනවා. ඊට පස්සේ gedara thore කටයුතු කරද්දී අපි කරා අනන්ත ආරාධනය. අනන්ත ඉල්ලීම් අනන්ත හිත ඇතුලෙන් අරක කරපම් මේක කරපම් කියලා ගොඩාක් දේවල් එනවා. ඇත්තට මේවා පාලනය කරගන්න බැරි තරම්. අඩු ගානේ වගේ 100 කීපයක් හරි අරගෙන මේ වැඩේදී මම මේ කටයුතු කරනක පිනක් වෙන්න පුළුවන් පවක් වෙන්න පුළුවන් අනුගේ ඉල්ලීමක් කරනවා මගේ ඉල්ලීමක් කරනවා මේ වැඩේ කරනකොට සෑහෙන දුරට හැකියතාක් දුරට මට මේක සතියෙන් කරන්න පුළුවන්ද කියලා ලෑස්ති වෙලා කරන්න පටන් අරගත්තොත් ඒ මනසට ලෑස්තිලා ගියේ නැති මිනිසෙක් විදියට ඒක තල කරනකොට ශක්මනක් කරලා පරියන්කේදී සාර්ථක වෙච්ච මිනිසෙකුට ඒකෙදී දහසකුත් එකක් ක්‍රමසාවිති පහල කර ගන්න පුළුවන් මෙතෙන් මම යනවා ඒක මට ගැළපෙන්නේ නැති එකක් වෙන්න පුළුවන් නමුත් කාගට ඉල්ලීමට හරි මගේම වුණාකට හරි කමක් නැහැ යනවා මොකද ගිහිලා එද්දී ඒ හිත පෙරලා ගන්න තු වෙන්න පුළුවන් ඉතින් හුඟව දෙනෙක් කියනවා නෑ නෑ එහෙම දේවල් එන එක මහා කාලකානිකම පෙර අකුසල කර්මයක් ඒ නිසා මට මේවා නෑ වෙච්ච ඉන්නවනම් හොඳයි කියලා. තම සර්වඥාගේ ඉන්දිය වහන සූත්‍රයේදී එහෙම එකක් කියන්නේ එතෙන් ගිහිල්ලත් එච්චර උග්‍ර තත්ත්වයක් කරතේදී හිත බේරගෙන එන මිනිහට තමයි සර්වඥාන්සේ කියන්නේ සත්‍ය හොඳයි කියලා. ඒකදී ඔය මම පොත් දෙකක් කියලා තියෙනවා දෙකම නව කතා. ඒකෙදී එක තැනක ඔය නීචේ කියන එක නාලියලා තියෙනවා චරතුත්‍ර කියලා හිටපු පරිශීආගම ඇති කරපු නායකයා පිළිබඳ කතා කලේක ඒක ඇත්තටම ඒ චරිතයට පණ බෝලා අදහසක් දෙන්න ලියපු කතාවක්. තාමත්ම මේ තායි ලෝක සාහිත්‍යයට පත්විච්ච පොතක්. තස්පේක් තස සරතුස්ව කියලා කියලා දෙනවා. සරතුස්ව කියලා කියන්නේ පරිශාගමේ හිටපු ආගමික නායකයා. හොඳම විවේකී කැමැති අපිනම අපේ ක්‍රමයේ හිටිය රහතනාංශ කෙනෙක් කියලා. එයා කැලයක් උඩට ගිහිලා උස කන්දක් උඩ තමයි ජීවත් වෙන්නේ. ඉතින් හැම කෙනාම දන්නා මේ කන්දේ සරතුස්ව ඉන්නවා කියලා. එයා සාන්තුරෙක් බව දන්නවා. ඉතින් මිනිස්සු හරි ආසයි ආව දැක ගන්න. නමුත් එයා මිනිස්සුන්ට කැමති නැහැ. එහෙම ඉඳද්දී හොඳට හිත හදාගත්ත මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා එයා ළඟට යන්න. එimhe ඉන්නකොට දරතුසට කල්පනා වෙනවා මේ කැලේ මිනිස්සු හම්බෙන්නේ නැතුව, කාම දර්ශන නැතුව, ද්වේෂ දර්ශන නැතුව මම මේ ගත කරන ජීවිතය ඒ පරිශනයක් නෙවෙයි අංග සම්පූර්ණ පරිශනයක් නෙවෙයි මට බැරිද මාළු මාකට් එකට ගිහිල්ලා ඒ කලබගෑනිය අස්සේ සත්‍ය පාස්කරන සත්‍ය පාස්කරන කියන එක මම දාපු එක මේ හිත පාස්කරන්නේ කියලා එතකොට ගාන මේක තර්ක කරනවා ඩීටේල්ස් නැගෙන අවශ්‍යයක බහිනවා මට මේක කිසි ප්‍රශ්නයක් නැහැ මට මේක ඉන්න පුළුවන් කියලා අන්තිමට තීන්දුව කරනවා මං යනවා මාර්ගමකට කියලා එයා වහිනවා පල්ලයට බහිනකොට එයා හොයාගෙන යන මේ ගරු කටයුතු මෙයාට සලකන මිනිස්සේ එයා හොයාගෙන උඩට යනවා දැකපුවම නඳුර ගන්නවා මේක වෙන කවුරක්වත් නැහැ මේ සරතුස්ර වෙන්නේ නැති කියලා අහනවා බුදුමාද අපේ මේ අපි හොයන සාන්තුරය කියලා. ඉතින් කියන කවුද හොයන්නේ මේ? ඔව් මම තමයි. ඉතින් කියනවා අනේ මගේ ඇස් දෙක වින් කළා කියනවා. ඔබතුමා දැනගන්න කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා හම්බෙන්නේ නැතුව ගියයි කියලා. මම බොහොම හොඳයි ඉතින් දැකපේ කොහොමයි තම තමන්ගේ වැඩ බලා ගන්න කියලා කියවගෙන මම මේ පල්ලෙහාට යනවා. ඕ මුතුම පල්ලෙහාට යන්නේ නැහැ කියන එකයි අපි දැකලා තියෙන්නේ කොහෙද යන්නේ මම මාළු මාකට් එකට යනවා. අහමුණට හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ. එහාට ආයෙන්දර මෙහා විවේකයේ තැනකට ඉන්න ඕන. මම සරතුස්ස කියලා කියන මමයි සරතුස්ස මම මගේ මේ සතිය මගේ මේ සාන්ති ගතිය තියෙනවා කියලා බලන මම යනවා උඩට උඹ බලයන් මේ වැඩේට කියලා. ඒක හරිය ලස්සනට පෙන්වනවා යාය දා යනකොට පොළ දවසක්. ඒ පොළේ ඉන්න මිනිස්සේ සත්ත පහට වෙනස ගණන් ගන්නෑ. ඒ මනසට කෙනෙහිලිකම් කරන ඔක්කොම කරද්දී මනසයා ඒ වෙන හැම සිද්ධියක් හරහම මොන විදියකවත් හිත සලා ගන්න නැති වෙන විදියට යන කතා විස්තර කරලා සම්පූර්ණ පෙන්වන මෙන්න මේ මිනිස්සුයි අද ලෝකෙට ඕන කරන්නේ. අද ලෝකෙට ඕන කරලා කියන්නේ බණ භාවනා කරලා රින්ගන පැත්තකටලා ඉන්න එක නෙවෙයි. තමන්ගේ යම් කිසි ප්‍රමාණයකට එනකන් මේ ශක්ති දිනු කරනකන් අපි අර සමනලයක් කෝසගත වෙන්න වගේ කෝසගත වෙන්න ඕනේ. ඊට පස්සේ සමනලයේ එළියට එන්න ඕනේ. සමනලයා පියාසලන්න. අන්නේ විස්තර කරනකොට නීචේ විස්තර කරලා පෙන්නනවා මේ අපි කරගෙන යන වැඩ සඳහා බාධක කරදර එනකොට ඒක දිහා විරත් හිතකින් බannවද සාරත් හිතකින්ද බලනවද කියන එක කාගවත් විනිශ්චය කරන්න කන්නේ එයා Taman භාවනාව දියුණු කරගත්ත ප්‍රමාණය හැටියට තමයි කරන්නේ. ඒ නිසා ගෙදර දොර කටයුතු වලට ගියාට පස්සේ හිතන්න එපා මේ ඔක්කොම වෙනදට වුණ විදිහට නැතුව මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් වෙයි මට මේචල් කරන්න පුළුවන් වෙන්නේම නැහැ. නමුත් එකක් දෙකක් අරගෙන බලන්න මම සීයෙන් යුක්තව මේ කටයුතු කෙරුවොත් අපි කියන්නේ ලැහැත් හිතකින් මේක කෙරුවොත් සූදානම් සරින්න ගිහිල්ලා කෙරුවොත් මට බේර ගන්න පුළුවන් කියලා. එක තැනක තේරුම් අරගත්තොත් එක වෙනද කර ගන්න බැරි වැඩකදී තමන්ට ජාම බේර ගන්න පුළුවන් වුණොත් තමන්ට තේරෙන පටන් ගන්නවා මේ සිද්ධිය කරන්න කරන්න කරන්න තමන් තුළ තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒක නිසා අර මාළුක පුත්‍ර සූත්‍රයේදී මේ මාළුක පුත්‍ර බුදුජානනාංශේ කරපු විස්තරය නැවත පුනරුච්චාරණය කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු තාලට මට මේකයි වැටහෙන්නේ කියලා. එයා කියනවා රූපං දිස්වා සති මුත්ථාපිය නිමිත්තම් මනවි කරෝති. සතිබන් දන්නේ නැති මනුස්සයා භාවනා නොකරන කෙනා, බණ නාහපු කෙනා, උපදේශ නැති කෙනා රූපයක් දකිනකොටම සතිය නෙමෙයි බලන්නේ ප්‍රිය නිමිත්තක් මානසිකරණය කරනවා අනේ ලස්සන රූපයක් මම දැක්කා ප්‍රියමනාප රූපයක් දැක්කයි කියලා සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තති ඒ කියන්නේ සාරත් හිතෙන් බලලා ඒකට ගෙවදිනවා මම විතරයි දැක්කේ අරයා දැකින්න බැරි වුණා මේ කියලා ඒකට ගිහිල්ලා ඊට පස්සේ ඒ මතින් මේ මිනිස්යා ගත කරන චිත්තක්ෂේත්‍රය පාසා රාගයෙන් හෝ ද්වේෂයෙන් තෙමිලා පෙඟිලා අප්‍රමාණ කුසල ආශයක් රැස් කරනවා ඒ නිසා කවදාකවත් නිවනට කිට්ටු කරන්න බෑ. නමුත් ඒ වෙනුවට සතිය තියෙන උපදේශ සහිත විරත් හිත ඇති සූදානම් ධරිතක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් ලෑස්ති වන යන කෙනෙකුට නසෝ රජ්‍යතු රූපේසු. යාලන්නා මම මේ ලක්මනේ කෙලවට ගියේ රූප පේනවා තමයි. නමුත් මම මේ රූප රංජනය කරන්නේ නැහැ. නැත්නම් රංජනය කරන්න වුණොත් මගේ සතිය කැඩෙනවා. ඒ නිසා රංජනය කරන මනසකින් නෙවෙයි යන්නේ. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා සත්පතිස්සතෝ රූපේ දකිනකොටම දන්නවා මගේ හිත මම පවත් ගන්න ඕනේ කාය ප්‍රසාදේ කාය විඥානේ දැන් ඔන්න හිත පැන්න චක්කු ප්‍රසාදේට චක්කු විඥානයක් බාටපත් වුණා මේකෙන් පේනවා මගේ සතිය හොඳ නෑ මේකෙන් පේනවා මට මේක පාණයක් නෑ කියලා ඒ ඒ කයේ හිතේ පයේ පවත් ගන්න ඕනේ හිත ඇහැට පණින එකම තා කල්පනා කරගන්න මම ජීවිසකෙනගේ වැඩියට බාධායි නිසා රූපය පිළිබඳව මත් වෙලා ඒක පිළිබඳව වර්ණ සටහන් බලනවා වෙනුවට රූපන් දිස්වා පටිච්චසතෝ නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පටිච්චසතෝ ඒ ආකල්පේ නිසා යාට විරත් චිත්තෝ වේදේති ඒ රූපය විඳිනවා තමයි හැබැයි ඒක කරන නම්බුකාරකමකින් නෙවෙයි විඳින්නේ මගේ හිත දුර්වල නිසා පාලනය කරන්න බැරි තමයි පයේ තියාගෙන ඉන්න 60 පැන්නා චක්කු විඥානය බාඩපත් වුණා. ඒකත් දැන් රූපය ඇහැට වදිනවා. නමුත් එයා ඒක ආඩම්බර වෙන්නේ ඒක අට්ඨියති හරාති ජිකුච්ඡති. ඒ ගැන ලැජ්ජාවටපත් වෙනවා, දුකටපත් වෙනවා, හරදමන්ට හරනවා. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්තච. අනේවම ලස්සන රූපයක් දැක්ක අනේමට මේක තියාගන්න බැරි වුණානේ කියලා කවදාකවත් ගෙවදීමක් කරන්නේ නැහැ. එයා දන්නවා මේ පයේ හිත පාත්තගෙන යන givisoma මම හිතේ මගේ හිත උපයකට කරනවා. ශබ්දයකට කරනවා. වේදනාවට කරනවා. ඒ නිසා ඒ රූප රත් වේදනා පිළිබඳව අජෝසනයක් මම කියා ගැනීමක් බැස ගැනීමක් වෙන්නේ නැහැ. එවැනි එවැනි කෙනාගේ සාර්ථක වෙච්ච වෙලාවක හැම වෙලාවෙම සාර්ථක වෙයි කියන්න බෑ. සාර්ථක වෙච්ච වෙලාවට කියන්නේ යථාස පස්සතෝ රූප රූපං වේද වේද වේදකෝචාපි වේදනා. ඒ මනුස්සයා රූප දැක්කත් ඒ රූපේ නිසා මනාපය හිත පහළ වුණත් වින්දනයක් පහළ වුණත් එයාගේ අර ලෑස්ති වෙලා යත් මනස නිසා කීයතිනෝ පචියති අයව ක්ෂය කරන්න බලනවා මිසක්කා නැවත හිත পায়ට ගන්න උත්සාහ කරනවා මිසක්කා ඒව බෝ කරගෙන අනී මම මේක දැක්කයි කියලා දිනු පවම් කරන්න යන්නේ ඒ නිසා මේ මනුස්සයාට අර සාගරත්ත වෙච්ච මනුස්සයාට මේ ඇතිවෙච්ච අර විහෙසනේ අනීමට මේක නැවත කරගන්න බැරි වුණා කියන දුක වෙනුවට යාර තේරුම් ගන්නවා දහස්තරක් මම කරලා අද යන්තම් රූපයක් දැක්කට රූපේ වේදනාවක් ඇති වුණාට රස විඳට නමුත් මගේ යුතුයකම වෙන්න තියෙන මගේ පායට හිත ගන්න එකයි ඒ බව දන්න නිසා ළඟට පළවෙනි අවස්ථාවේදීම වහාම සක්මණ හිත පිටවන්න වෙනකොට එයා ඊගාව දවසෙත් ඊගාව දවසෙත් ඊගාව දවසෙත් සක්මණ කෙලවට යනකොට යන්නෙම අර වගේ ලෑස්ති මනසෙන්. ඒකෙන් ගෙදර වැඩ කරනකොට ඔක්කොටම දැලේලන්න යන්න එපා. එකදාකවත් වෙන්නේ නැහැ. පුළු පුළුවන් රාජකාරි දෙක තුනක් කරන්ද මේක ටිකක් අභියෝගශීලී. හිතේ හරමෑර දුණා තමයි. නමුත් මම ලෑස්තිලා යනවා කියලා ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා. වෙනදාට වඩා හිත බේරගෙන විරත් හිතකින් යුක්තව කරන්න වෙනකොට ඒ ලැබෙන පුංචි දිනුවපව ඒ ලැබෙන පුංචි අභිවෘද්ධිය පවා හිතා ගන්න ඕනේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බුදලෙකුත් නෙවෙයි. සල්ලියට ගත්තෙකුත් නෙවෙයි මම මේ වැටි වැටි ධනකකා බය වෙවි. ආදෙන රකපු සත්‍ය නිසා මට මේක ඇතිලා තියෙන්නේ කියලා ඒක දිගට දියුණු කරන්න පටන් අරගත්තොත් හදිසි වෙන්න යන්න නරකයි. බොහෝම ඉවසිල්ල කරන්න ඕනේ. කරනකොට කරන දේනවා එහෙම දවස පුරා Taman අර වගේ විරත් හිතකින් ඉඳගෙන එන්න තියෙන දුක් කරදර එන්න තියෙන කෙලෙසයක් නොවෙන්න කටයුතු කරපුවාම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා. ඒ ඇති වෙන චිත්ත ශක්තිය නිසා පරියන්කට ගියාමත් අරාජිත හැඟීම නෙවෙයි වාඩි වෙන්නේ. අපරාජිත හැඟීමෙන් වාඩි වෙන්නේ මං ඊතරතොටේ වැඩවලදීත් අද එකක් දෙකක් සතිය පිහිටුවා ගත්තා. ඒ නිසා පරියන්කයට ගියත් පරියන්කේදී සද්දයක් කරනකොට වේදනාවක් ආවට ඒක අඬහෝ ගන්න යන්නේ බලනවා සද්ද ජීවිතී සත්‍ය පාත්තක් පුළුවන් වේදනාව ජීවිතී සත්‍ය පාත්තක් පුළුවන් හිතවිල්ල ජීවිතී සත්‍ය පාත්තක් පුළුවන් කියලා බලනකොට පේනවා මේ වේදනා හිතවිලි සති කියලා කියන්නේ නිකන් ඇහිදල් සහිත දෙයක් ගන්න බහල තහඩුවක් නෙමෙයි මේක ආරහ බලන්න පුළුවන් ආරහ බලනකොට පේන්නේම තමයි අවශ්‍ය කරන අරමුණක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා විවේකයක් තියෙනවා මේ බුද්ධ කලාවක් තියෙනවා විස්රාමයක් තියෙනවා. අපි මෙතෙක් කල සාරත් හිතින් බලපු නිසා ඒක කන බහල දෙයක් මට එහා පැත්ත බලා ගන්න බැරි වෙන තරමට හිත වැටුණට ඔක්කොම බංගුර දේවල්. දුහරා විනිවිද යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්නේ විරත් හිතකින් මේවා දිහා බලන්න. එහෙම නැත්නම් මේ දේවල් වලින් අයින් වෙලා Taman මේ නිසද්ද නැගටලා කරනවා කියන එක භාවනා ශක්තිය උණු කරගත්ත කෙනාට නින්දාවක්. දුර්වලකමක්. දැන් දැනගන්න ඕන ඉස්සරහට බිල කටයුතු කරන්න. එතකොට ඒ තෘෂ්ණාවේ මේ වෙන පුංචි පුංචි පුංචි පුංචි දිරාගණය කඩා බිඳ වැටීම නිසා ඒහා සමාන මනිප්පත්තේ න්යාත අදිෂ්ඨාන ශක්ති චිත්ත ශක්ති ලැබෙනවා. ඉතින් මේ දෙක බොහෝම හිමීර තමයි වැඩෙන්නේ. මොකද මේ කල්ප ගානක් දිගට ආපු තෘෂ්ණාවක් මේ වැඩ කරන්නේ. නමුත් මේ සර්වඥාන්සේගේ තියෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ ක්‍රියාශක්තිය නිසා සර්වඥ සඳහන් කරන කල්ප කියලා කෝටි ගණක් එකතු වෙච්ච මේ තෘෂ්ණාව මේවට කියන්නේ මෝහ පටල කියලා අවුරුදු 7කින් කපන්න. අවුරුදු 7කින් කපන්න පුළුවන් කෙලවරක් නැතුව ආපු සංසාරය. ඒක උඹට ඕනේ නම් දක්ෂ නම් අවුරුදු 6මුත් පුළුවන් කියලා අන්තිමට බස්සලා කියන දවස් 7ෙන් කපන්න. ඒ දවස් හතෙන් කපන නිසා තමයි හත් දවසේ භාවනා ක්‍රම දහ ක්‍රම පස්සේ ඇවිල්ලා තියෙනවොත් බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල උදේ උදේ ඔබට හරියට කමටහන සුදු වුණා නම් හඳ වෙනකොට කපන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතයේ මේ මේ වගේ දෙයකට නොවුනොත් අපි හැමදාම කෙලෙස් ඉහල කරලා කෙලෙස් බල කරලා කෙලෙස් තහවුරු කරගෙන කෙලෙස් වලට යට වෙලා නිහින ජීවිත එහෙම නැත්නම් කියනවා ආත්ම නිෂේධන කරන ජීවිතයට තෙදී පුදුමාකාර බගයටතරපත් වෙනවා. මේක ටික ටික ටික ටික පුරුදු කරන යනකොට තේරෙනවා සර්වඥාන්සේ සෑම තැනම දේශනා කරන මේ කෙලෙස් ප්‍රමාණීය වශයෙන් හැම තැනම ආකීර්ණ හැම තැනම ගැයවිලා තිබුණට කුසල් බලය හැමදාම අකුසල් බලයට වැඩි වෙනවා. ඒක ලෝකයේ සම්පූර්ණ ප්‍රතිද කාරණාවක් ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා අබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛිතේ උපක්ඛිතං. මහන්නේ මේ හිත කොහොමද ප්‍රභාසරයි. උගේ වටේ මේ කුණු කට්ටයක් බැලලදී. කච්චරයක් බැඳලා තියෙනවා. මලකට ටිකක් කාලා තියෙනවා. තං අසුචෝත උපකච්චනෝ නප්පජානාති. ඒක ඇතුළත දිදුලන ගිනි බෝලයක් වගේ තියෙන මේ ප්‍රභාසර හිත අර පිට තියෙන කුණු කට්ටේ නිසා වැහිච්ච නිසා අසුතත් උපකච්චන දාන්නේ නැහැ. තං අසුතෝ උතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාන උන්දර කවදාකවත් බාන හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මොකද පටන් ගන්නෙම මට බය කියලා. අර පිළ තියෙන කෙලකට විතරමයි දකින්නේ. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා කරන්නේ මේ ඉංගන්නට ගල් ගහන්න නෙවෙයි. බැරි කාට නොදකින් කියන්න නෙවෙයි. පිටිපස්සේ ඒකත් එක්කම සූත්‍රය සඳහන් කරලා තියෙනවා බබස්සර මිදම් පිටුවේ චිත්ත. අනේ ප්‍රබස්සරයි හිත. ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිටම වෙත පොඩ්ඩක් මලකට කාලා කච්චල් බැඳිලා මඩ කහට බැඳිලා තියෙනවා. තාන් සූතවතෝ අරිය ජාවකෝ ඥානාති. හොඳට බණ භාවනා කරපේකන මේ සිද්ධිය දන්න නිසා උන්ද ඔය පිට පිට තියෙන පිට කට්ටට බය නැහැ. තස්ස සූතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අධීචවදා හොඳට සමාධි භාවනා ආරියන. මොකද එයා දන්නවා මෙයාගේ හිත ඇතුලේ මනස හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයක්. ඒක අර පිට තියෙන කුණු ටික අදහන්න ගියොත් පිටිවිදිට බෑ. මේක පොඩි කට්ටයක් විතරයි තියෙන්නේ කියලා කවතන කරික හොරලා බලපු දවසේ තේරෙන පටන් ගන්නවා මේක මටවත් දරා ගන්න බැරි තරම් විශාල මනස හිතක් තියෙන කියලා. ඒ නිසා මේ කොතනකින් හරි මේ විප්ලවීය ක්‍රමයට ඒක තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන පටන් ගන්න. ඒක තේරුම් ගන්න වෙලාවේදී බොහොම පොඩි අත්දැකීමක් අපිට ලැබෙන්නේ. ඒත් හැකි සංඥා වෙනවා. පින තියෙන බව තේරෙනවා. ඊට පස්සේ එන ටික ටික ටික ටික රත්තරනේ මල අරිනා වගේ ටික ටික ටික මල අහට කපලා ගියාට පස්සේ ඇතුලේ තියෙන දඟරත්තරන මම තේරුම් ගන්න පුළුවන්. මම තේරුම් ගන්නට තියෙනවා තණ්හාව බලවත් තමයි පෙරදිච්ච වැටිච්ච කෙලසිච්ච හිතට. නමුත් මේ සතිය වගේ ධර්මයක් ඉදිරියට ගත්තට පස්සේ ඒ තණ්හාව කොච්චර ඝන බහල් වුණත් වළංකාරයේ හත් දවසක වැඩ පොළු කාර්යයට වරුවයි. තලාගෙන යන එකයි දිනේ තලන්න ගත්තාම කොයි එකක්වත් එකක් කරන්නේ කඩාගෙන යනවා. ආන ඒ සඳහා ඒ හිතේ තියෙන හැකි සංඥාව දිනු කිරීම ඒ සඳහා හිතේ තියෙන මේ කුසල පක්ෂය දිනු පවම් කිරීම සඳහා තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා මේ බැටරිය charge කරගෙන යන්නේ. අපිට මේ හැමදාම ඉන්න බැරි වෙන්නේ ඉඳී. ඒ නිසා ගෙදර ගියාට පස්සේ එහෙම නැත්නම් එදිනෙදා අභියෝගශීලී ජීවිතයට ගියාට පස්සේ ඒක කනගාටුව පශ්චාත්තාවයක් කරන්නේ නැතුව දුර්ලකනක් බලලා ඒක කඩන කඩන යන්න පටන් ගත්තට පස්සේ ඒ යෙදිච්ච අභියෝග වල තරමට තමයි චිත්ත ශක්තිය ලැබෙනවා අධිෂ්ඨාන ශක්තිය ලැබෙනවා ඉතින් ඒ සඳහා ආයෝජනය කරන්න ඉස්සෙල්ලා අපිට දෙන්න සාධක කියන්නේ ආයෝජනය කළා සාර්ථක වුණාට පස්සේ තමයි යාට කියන්න පුළුවන් අනේ වටිනවා මම මේ ගත කරපු ජීවිතය කියලා. ඉතින් ඒ විචේ දෘෂ්ටි කෝණයෙන් බලලා මේ ගත කරපු දින හතකට සියලු දිනාටම ආර්ථික ධර්මයේ සම්පූර්ණ වෙච්ච ජීවිත බවටපත් වේවා හොඳ වටිනා කාලයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවයි. අදවසේ ධර්ම දේශනාවත් ඒ වගේම ධර්ම දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා. සියලු දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා.